අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ මේ 115 වෙනි භවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම දේශනාව සඳහායි රැස්ුනේ සිටුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා භිඤ්ඤය චත්තාරි අරිය සච්ඡානි දුක්ඛං අරිය සච්ඡං දුක්ඛ සමුදයෝ අරිය සච්ඡං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං තීති මරුකටේතු ස්වාමීන් වහන්සේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවකට මුළු දීලා ගත කරනකොට ඒකේ දවසේ නියමිත වේලාවක් අපි ධර්ම දේශනාවක් සඳහා ගත කරනවා. අපේ සුත්තමේ ඥානෙ දිනු කරගන්න. එහෙම නැත්නම් භාවනාවට අදාළ දැනුම දිනු කරගන්න. ඒ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන දෙච්ච දසුත්තර සූත්‍රය කියන මාතෘකාවයි. ඒක දීර්ඝ සූත්‍රයක්. ඒ කියන්නේ දීඝනිකායේ සඳහන් වෙච්ච සූත්‍රයක්. ඒ නිසා අපි පසුගිය වැඩමුළු ගණනාවකටම මාතුකා සපේන ප්‍රභවයේ වශයෙන් මූලාශ්‍රයේ වශයෙන් අපි මේ දසුත්තර සූත්‍රය තියාගත්තා. මේ 115 වෙනි වැඩමුළු වලත් අපි ගත්ත එකේ කොටහක්. ඉතින් දසුත්තර සූත්‍රයේ මේ ටිකේ අපි මේ වකවානුවේදී අපි වැඩගන්නේ ඒකේ හතරේ ඉලක්කම් සම්බන්ධ පොතේ ඒකදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 10ක් ගොනු කරගෙන ඒ ප්‍රශ්න 90 1 2 3 4 5 6 7 8 9 10 වශයෙන් ධර්මයේ ප්‍රස්ථාර කරලා තිනවා ඉතාමත්ව ප්‍රශංසනීයයි වගේ පෙළ ගැස්ම ඉදිරිපත් කිරීම අංග සම්පූර්ණ භාවය ඒ වගේ මේකට භාවනාට උපදෙස් ලැබෙන හැටි හරිම ලස්සනයි ඒකට මේ හතරේ පොතේ අපි මේ නවවෙනි කාරණාව ඉදිරියට ගත්තේ කතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤය. මේ භාවනා කරන කෙනෙක් එහෙම නැත්නම් මේ Brahmacharya මේ සාසනෙ වැඩ ගන්න කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් දත යුතු හතර මොනවද කියලා කවුරු හරි අහුවොත් මෙන්න මෙහෙම කියන්නේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එන්න තියෙන ප්‍රශ්නයක් නගලා ඒකට දෙන්න තියෙන සරුවත්ම උත්තරේ දෙනවා. එහෙම නැත්නම් ශාසනයේ ඒක තියෙන උත්තරේ දෙනවා. ඒ නිසා මොනවද මේ ආත්පසීම විශිෂ්ට ඥාණයෙන් දතරිතු හතර කියලා ඇහුවොත් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ආර්ය සත්‍ය හතර චත්තාරි අරිය සත්‍යාන. ඊට පස්සේ ඒ උත්තරෙන් පස්සේ දැන් ශාසනය කෙනෙක් පොඩි ඇහුවොත් මොනවද මේ හතර කියලා? ඉතින් ඊට පස්සේ නිर्देश වශයෙන් නම් කියමනක් කරනවා දුක්ඛං අරිය දුක්ඛං අරිය සත්‍ය. මේ දුක කියන නැත්නම් ආර්ය දුක්ඛ සත්‍ය ඒ ඥානය යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ. ඒක දුක්ඛං අරිය සත්‍යං. ඉතින් මේක අපි ඊයේ කතා කරපු විදිහට කවුරුත් මේක අනිත් පැත්තට දාන්න. සපෝ වෙනවා කියන එක නම් උදේ ඉඳලා හඳා වෙනකම් මහන්සි වෙනවා. කිසිම කෙනෙකුට ඒක අලුතෙන් උගන්වන්න දෙයක් නැහැ. ඒක අපි කොච්චර අතිරික්තව අතිරේකව ගිහිල්ලා තියනවද කියනවනම් මේ දුක්කට වෛර කරන නිසා බෞද්ධයා බබා දුක්ඛාරිය සත්‍යයට වෛර කරනවා කියලා කියනවා. දුක්ඛාරිය සත්‍ය වැටහෙනකොට මූණ පැංගිරි කර ගන්න. පස්ස ගන්න. කම්මැලි කියනවා. නීරසයි කියනවා. ඉතින් ඒ නිසා භාවනා කළ ප්‍රතිඵල එන්න එන්න එන්න එන්න එක පැත්තකට තද පටලවිල්ලක් පටලවෙනවා. මොකද මේ දුක්ඛ දුක්ඛාරිය සත්‍යය අවබෝධ කරන අදහසෙන් නෙවෙයි භාවනා කරන්නේ දුකට ද්වේෂ කරලා. ඒක බොක්කෙම්ම ආපු දෙයක්. බෞද්ධ බෞද්ධ කියලා වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ බෞද්ධයාට පැත්තකට කරලා රහසි කියනවා. උඹට ওই සැප හොයන වැඩේ නම් මට සාති කරලා දෙන්න බෑ. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මේ දුක කියන්නේ ওই සැපේ අනිත් පැත්ත පිළිබඳ පූර්ණ අවබෝධයක්, පරිඤ්ඤය ඥානයක් තියෙනවා නම් ඊට වැඩි සැපක් මුළු ලෝකෙම නැහැ. ඉතින් ඒ නිසා මේ මේ දුක ආර්ය සත්‍යයක් වඩපත් වෙන. නැත්නම් දුක කියන එකට විශේෂණ පදයක් දාලා දුක්ඛං අරිය සත්‍යං ආර්ය කියන පදේ මේකට කිට්ටු කරලා මේක සත්‍යක් බව ඔය කොච්චර නැටුවත් මේකේ සැපක් නැති බව තීන හරියක් තියෙන දුක බව පිළිගන්න ලෑස්ති වෙලා කොන්දපණ පිරිසක් ඇති වෙත් පිරිසක් වෙත්වා ඒ පිරිසට කොන්දපණ ඉන්න නම් සද්ධාවන්ත වෙන්න මොකටද මේ දුක කියන එක සත්‍යක් බව පිළිගන්න. ඕකයි සද්ධාව කියලා කියන්නේ වෙන මොකකටවත් නෙවෙයි විශේෂයෙන්ම යෝගාවචරය. එහෙම නැත්නම් මේ ශාසනය අඳුර ගන්න ගැඹුරින් අඳුර ගන්න කිනාට මේ දුක කියන්නේ ආර්ය සත්‍යයක් කියලා අදාහගන්නවා. ඒක මේ කවුරුත් කරන දෙයක්වත් එක්කෙනෙකුට එකක් වෙන් වෙච්ච දෙයක්වත් තටමල අයින් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒක තමයි සත්‍යය. ඉතින් ඒක පිළිගන්න කැමති නැති බෞද්ධයන් ඒක පිළිගන්න කැමති නැති යෝගාවචරයන් දකින්නට ඒක ලෝකෙටම විහිළුවක්. ඒක තමයි මේ ලෝකෙ විහිළුව මේ පෙරමුත් බැඳගෙන සන්නාහ බැඳගෙන ආයුධ සන්නද්ධ වෙනවා මොකටද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියලා. ඊට පස්සේ කමඨහ සුද්ධ කරනකොට පේන්න තියෙන්නේ මේ පැමිණිච්ච පුංචි දුකක් අල්ලගෙන ඒකට වෛර කරලා ඒකට ගැටිලා ඒකට ප්‍රතික්‍රියා කරලා gedare ඉන්නකොටත් නැති ප්‍රශ්නයක් ඇති කරගන්නවා. gedare ඉන්නකොට සාමාන්‍යයෙන් අපි ඔයගේ ඔය කමඨාන් සුද්ධ කරනකොට කියන එකම ප්‍රශ්නයක්වත් අපිට ප්‍රශ්න නෙවෙයි. මේ දුක අවබෝධ කරගන්න අපි එක්කනා චීන කන්නාඩියක් දාලා මේ පුංචි දුකක් අහුලගෙන ඒක විශාල ප්‍රශ්නයක් වඩපත් කරගෙන සැකයක් වඩපත් කරගෙන මේ දඟලන්නේ දුක ආර්ය සත්‍යයක් වශයෙන් පිළිගන්න ගන්න උත්සාහයක ලකුණක් නෙවෙයි මේ දුකට වෛර කරන නිසා දුක පිළිබඳව තියෙන ප්‍රතිගහනුසය නිසා දුක පැමිණෙනකොට මූණ පුරුදු කරගන්න දුක පැමිණෙනකොටම දකින්න පතන් කියනවා. දුක පැමිණෙනකොටම කාට හරි හේතු කරන්න හදනවා. මේක දුක ආවේ මෙන්න මෙයා කරපු වැඩක් මේ. එහෙම නැත්නම් මේ ඍතු ගුණ නිසා ආපු එකක්. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරපු දෙයක්. කිසිම කෙනෙක් කැමති නැහැ ආර්ය සත්‍යයක් බව පිළිගන්න. ඉතින් ඒකම දුක ආර්ය සත්‍යයක් බව පිළිගන්න කැමැති වීමම සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙම නැත්නම් යෝනිසෝමනස්කාරය කියලා කියනවා. මෙතනත් හැබැයි පුංචි ගැටයක් තියෙනවා. පුංචි යටිපහුවෙන මල් පැන්නුමක් තියෙනවා, ඉරි පැන්නුමක් තියෙනවා. මේ දුක ආර්ය සත්‍යයක් බව පිළිගන්නේ බනහලද එහෙම නැත්නම් ජම්මෙන් ආපු ගතියක්ද කියන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. අද මේ භාවනාව කියන එක ලෝකෙ පුරා පැතිරීගෙන යන වෙලාවේ මේ දුක පිළිගන්න පුළුවන්කම පාඩමකින් පන්තියකින් මේ සම් උනන්දු කරලා කියලා දෙන්න පුළුවන්. ඒකද්ද සමහරෙක් මේක ලේ වලින්ම බොක්කෙන්ම ඥානගතවම සංසාරගතවම පිළිගන්න කැමැතිද කියන එක 50ට 50 ඉట్లా තියෙනවා. ඒ නිසා කොච්චර පාඩම් පන්ති ගන්නවත් දුක ආර්ය සත්‍යයක් වශයෙන් බාර ගන්න කැමැති නැති කෙනාට බුදුලු බුදුල් ලෝකේ පහන්නවත් ඒක තේරෙන්නේ නැහැ. මුළු ධර්මයේම උරගාල පෙව්වත් හරියන්නේ නැහැ. මුළු සංඝයාම වට කරගෙන කිව්වත් හඳන්නේ නැහැ. එයා සිල් රකින්නේ දුක නැති කරන්න නෙවෙයි. දුක අවබෝධ කරගන්නත් නෙවෙයි. කරන්නේ සිල් රැකලා දුක් ඇති කරගන්නවා, සංඝයා දකින්නත් දුක් ඇති කරගන්නවා, ධර්මය අහලා දුක් ඇති කරනවා, බුදුන් දකලා දුක් ඇති කරගන්නවා. ඒ අයට උදව් කරන්න බෑ. ඒක මේ බුදු ආමසුවත් දන්නේ නැති විෂයක්. ඒක නිසා අපි බලා ගන්න ඕනේ මේ බණ භාවනා කරලම ඒක බලන්න පුළුවන් වෙන්නේ. දන් දීලා සිල් රැකලා භාවනා කරනකොට මේ බුදුහාමුදුරෝ කියන මේ දුක ආර්ය සත්‍යයක් බව පිළිගන්න අපේ හිත කැමැතිද මගේ වචන කැමැතිද මගේ කය කැමැතිද කියලා වැහැරට බැස්සගෙනා වතුරට බහපු කෙනාට දැනගත්ත හැකි පීනන්න පුළුවන්ද කියලා සංසාරේ සංසාර සාගරේ පීනන්න පුළුවන්ද කියලා උඟ දෙනෙක් නම් හිතනවා මේ දුක් ආර්ය සත්‍යයක් බව පිළිගන්න පුළුවන් කියලා විශ්වවිද්‍යාල පන්තිවල දර්ශන පාඩම් වල එහෙම නැත්නම් බුද්ධ ධර්ම පාඩම් වල උගන්වනවා. යෝගාවචරය විතර ඒක ක්‍රියාවත් කරලා බලන්නේ කවුරුවක්වත්. ඒ යෝගාවචරය බුදුහාමුදුරු කියපු විදිහට ප්‍රතිපදාවක් අරගෙන දාලා බලනවා මගේ කය මේ දුක්ඛාරිය සත්‍ය පිළිගන්න කැමතියි. මගේ වචනය මේ දුක්ඛාරිය සත්‍ය පිළිගන්න කැමතියි. මගේ හිත මේ දුක්ඛාරය සත්‍ය පිළිගන්න කැමතිද කියලා බැලුවොත් යෝගාවචරය විතර මේ ප්‍රශ්නේදී අසරණ වෙන තිරිසනෙකුත් නැහැ ප්‍රේතෙකුත් නැහැ යකෙකුත් නැහැ අබෞද්ධෙකුත් නැහැ යෝගාචරය තාම අසරණ තත්ත්වයකටපත් වෙනවා මොකද යෝගාවචරය විහි මේ මේක සත්‍යක් වශයෙන් බාර ගන්නට ලෑස්ති වෙන දුක. ඒක සාමාන්‍ය ලෝකයා කියලා කියන්නේ පරාජය බාර ගැනීමක්, නැස්චාර්ත්‍ය, උච්ඡේදවාදය. එහෙම නෙවෙයි ජීවිතේ තියෙන සැප විඳින්නේ. මේක හැම සාස්තුන් වහන්සේලාම කියනවා ජීවිතේ මේ ලෝකේ තියෙන සත්තු ඉන්නේ ඔක්කොම කරන්නේ මොනසාර සැප විඳින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පැත්තකට කතාවල කියනවා මේක දුකමයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් දුක. ලෝකේ හැම තැනම තියෙන දුක ඔක පිළිගනි. පිළිගත්තයි කියලා කිසිසේත්ම නැස්චාරත වෙන්නේ නැහැ උච්ඡේදවාද වෙන්නේ නැහැ අකතියවාද වෙන්නේ අන්න එදාට ලෝකේ ඇති ඇති උඹට දැක් ගන්න පුළුවන් කියලා මේ දුක්ඛේ ඥානය 50කට වැඩිය දිරව ගන්නත් බෑ තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ වචනාර්ථ වශයෙන් තේරුම් ගත්තට ඒගොල්ලන්ගේ ක්‍රියාවල වචනවල හිතේ කොහොමඩක්වත් ඒක නැහැ ඒක මතුවෙන එක තමයි වෙන්නේ භාවනා කරනකොට මගේ කය දුක පිළිගන්න යමචි නැහැ මගේ වචනයකටවත් මම දුක පිළිගන්න කැමති නෑ. මගේ හිතට ඉඳ දීපු ගමන් එයා කොහෙන් හරි දුක මගහරින ක්‍රමයක්, ද්වේෂ කරන ක්‍රමයක් මතුවෙනවා. අන්න ඒ දුක ඉදිරියට එනකොට දුක මගහරින, කරාරින ද්වේෂය දැක ගන්න පුළුවන් නම් හොඳට යෝගාවචරයි කියලා කියනවා. ඒක හරිම අමාරුයි. ඒක හරිම අමාරු. නොයන කෙනෙක් නෑ හැම කෙනාටම ඒක එනවා. 150ක් බලාපොරොත්තුම තියන්න බෑ. ඒගොල්ලන්ට කොහොමඩක්වත් කැමති නෑ බුදුන් ලෝකේ පහළ වෙන්නේ මේ දුක ආර්ය සත්‍යයක් බව පිළිගන්න කියන එකට කවුරුත් කැමති නෑ. ඒගොල්ලෝ කැමති බුදුහාමුදුර රත්තරන් පාට රූපකින් හදලා ලොකු රශ්මීජන එකක් හදලා හඳුන් කුරුපත්තු කරලා පහන් ගෙනත් කියලා අපේ සපයි සපයි සපයි කියන්නේ. ඔත් මේ ශාස්ත්‍රුන් වහන්සේ මේ මේ සරුවච්චන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මේ චතුරාර්ය සත්‍යයෙන් පළවෙනි දුක්ඛ ආර්ය සත්‍ය පිළිගන්න සිවණක් පිළිසට ඒක හේතු ගන්නලා දෙන්නයි කියන එක ආගමින් සම්පූර්ණයෙන්ම බහලා. බුද්ධ ආගම ලස්සනට උපමට්ටම් දාලා සීනි දාලා මේක පෙත්තක් කරගෙන තියාගෙන ඉන්නවා. බැරි වෙලා හරි ඒ වගේ දෙයක් නිතර ප්‍රකාශ කරන්න ගත්තොත් ඒ පන්සලට දෙනගෙන්නේ නැහැ. ඒ හැමතැනම බණ අහන්නේ නැහැ. කොහොම හරි කරලා මේක ආලවට්ටම් කරලා කාටත් අහන්න පුළුවන් විදිහේ ඉල්ලුම සැපෙම නීතියට සුරංගනා කතා කියන කාලේ මේ දුක්ඛාරිය සත්‍ය පිළිබඳව මේ කරන වචන වලින් යම් කිසි කෙනෙක් ජම්මෙන්ම මේක ගෙනත් තියෙනවා නම් බොක්කෙන්ම මේක ඇවිල්ලා තියෙනවා නම් ඥානගතවම තියෙනවා නම් කර්මානුරූප ඉන්නවා නම් යාද ලොකු සතුටක් ඇති වෙනවා බුද්ධ ඥානසේ දේශනා කළ තියෙන මේකයි මේ බුදුහාමුදුරුව අල්ලගන්න මේ තොරන් ගහන කට්ටිය බුදුහාමුදුරුව අල්ලගන්න මේ උත්සව කරන කට්ටිය මේ දුක්ඛාරිය සත්‍ය පිළිගන්න කැමති නැහැ බුදුහාමුදුරුවොත් උත්සවයකට මූල ආරම්භය දෙක පටන් ගන්නවා බුද්ධ ඥානසේ අල්ලගනත් නානාවිද මේ වචනේ සිංහල වචන කියන්නේ පිංකම් කිය. මේක පිටරට මිනිස්සු පුදුම hina වෙනවා බෞද්ධයා විතර මේ පිංකම් වලට කාලේ නාස්ති කරන જાතියක් වෙන කිසිම රටක නැහැ. පිංකම් කියන නමට ඒ උද්දෘත පාට පෙන්නනවා බුරුමේ කොට බුව කියලා කියනවා. බුරුමේ බුව මොන දේ තිබුණත් කට්ටියක් එකතු වෙලා පිංකම් කරනවා. උත්සව පවත්වන ලංකාවේ කට්ටියට මොන හරි වෙච්ච ගමන් ඉතුරු උත්සවයක් පවත්වන. ඒ මොකද දුක පිළිගන්නේ නෙමෙයි මේ ජීවිතේ සැපයි. ඉපදෙන්නේ කොහොඳයි. තම මෙහෙම මෙහෙම සල්ලි හම්බෙන්නේ කොහොඳයි. ලාභ සත්කාර සම්මාන කිලෝගේ හොඳයි. මේක තමයි මේ බුදුහාමුදුර ලෝකේ ඇවිල්ලා අපිට දීපු රහස කියලා මේ පින්කම් කරනවා. ඒකට ටික පැත්තෙන් බලලා කියදහයි කය වශයෙන්, වචන වශයෙන්, හිත වශයෙන් දුක්ඛාර සත්‍ය පිළිගන්න කැමති නැහැ. දැන් මුන්දලා වැඩට දැම්මට පස්සේ අපි කොහොමද භාවනා කරන දැම්මට පස්සේ මේක පෙන්නලා දෙන ආකාර පහක් තියෙනවා හරිම රසක්. වැඩියට බැස්සට පස්සේ අපි මේ දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න ගියාට ඒකෙන් කරාගෙන නැහැටි. ඒකට ඒක තේරෙන්නේ දුක්ඛ සමුදය කියලා මේ දුක හටගන්න හේතුව තෘෂ්ණාව කියලා අද පුංචි බෞද්ධකින් පව ඇහුවොත් දානවා. දැන් මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕනේ. මේක ආත්පසින් දැනගන්න ඕනේ. ඒක පොතේ තිබුණාට වැඩි භාවනා කරන කෙනා වතුරට බහැපු කෙනාගේ වැඩ දිහා බලනකොට එයා මේ ඉස්සරහට යන වාහනේ නැගලා හිටියට ගියර ගැටලා තියෙන පසර කියලා දන්නේ නැහැ. එන්ජින් එක ස්ටාර්ට් කරලා පාගන්න පාගන්න පස්සෙන් පස්සට පස්සට යනවා. මොකද ගියර එක වැටලා තියෙන පසර. මෙන්න මේක පෙන්වනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේම මේ සූත්‍රයේ ඉස්සලා තියෙන සංගීති සූත්‍රයේ ඒක පෙන්වන්නේ පංච විනිබද්ද විනිබන්දා කියලා හිතේ බැඳුම් පහක් තියෙනවා. ඒ පහ පේන හැටි භාවනා කරනකොට. භාවනා නොකරන එකනට වතුර බහපේ කරනට පේන්නේ නැහැ. කොකා සුදු පාටද කන කොකාද කියලා පේන්නේ පීනනකොට. පියාඹනකොට. යෝගාවචරයේ දක්ෂකම තියෙන්නේ මේ සංසාරේ මේ පීනන ගමනේදී. ඒක නිසා දුක්ඛ සමුදය සාරිය සත්‍ය නම් අපි ගමු අද දවසේ අපේ දවසේ මාංශුකාව කියලා. දුක්ඛ ආර්ය සමුත්ත සමුදය ආර්ය සත්‍ය කියනකොට තණ්හාව තමයි දුකට හේතුව කියලා අපි නම් කරා. ඒක තව ඩිංගිත්තක් විස්තර වෙනවා බුදු සජාන් වහන්සේගේ පළවෙනිම සූත්‍රයේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සීයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මම කටපාඩම් කරලා කියන විදිහට කිසි වැරද්දක් නැහැ මේ වචනවල. ඒ මොකද ඒවා රම්පත්ති ලෝක ලියන්න වචන වචන. ගලක කොටලා තියාගන්න ඕනේ වචන. ඉතින් යෝගාවචරයෝ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මෑණිවරු කටපාඩම් කරගන්න මොකද මේ සමුදය කියන එක දුක හට ගැනීමට හේතු වෙන තෘෂ්ණාව තණ්හා. ඒ යම් වූ තණ්හාවක් වේද පොණෝ භවිකය තණ්හාව දිගින් දිගට දිගින් දිගට කොල්ල බබා වගේ ඇලි ඇලි මේකට කියනවා භවනෙට්ටිය කියලා මේ චිත්තක්ෂණ ඉවර වෙන්නේ ඊට ඊගාව චිත්තක්ෂණ කොක්ක ගහනවා. ඊගාව චිත්තක්ෂණ ඉවර වෙන්නේ තව චිත්තක්ෂණ කොක්ක ගහනවා. අපි ඊගාව සුමානේ මොකද කරන්නේ? ඊගා අවුරුද්දේ මොකද කරන්නේ? මැරිලා ගිහිල්ලා ඊගාව සැරේ මොකද කරන්නේ? දැන් මේ භාවන ඉවරලා ගිහිල්ලා මොකද කරන්නේ කියලා හැම වෙලාවෙම ඉස්සරහට නෙරියක් තියෙනවා. ඒ නෙරිය තමයි භවනෙට්ටිය කියන්නේ. ඉතින් හැම කෙනෙක් මෙතන එහෙම නැතුව ජීවත් වෙන්න බෑනේ. ඉතින් කොහොමඩක්වත් ඊගාවට කරන්නේ කල්පනා කරලා තියෙන්න එපා. ඉතින් ඒක හම්බ වෙනවා. හම්බෙනගෙන සංසාරේ හම්බ වෙනවා. අන්නේ తත්‍ර తත්‍රා පොණෝ භවිකා පුනර්භවයක් ඇති කරන ඉතින් උඟ දෙනෙක් හිතනවා පුනර්භවය කියලා කියන්නේ මේ ආත්මෙ ගිහිල්ලා ඊ ආත්මෙ ඊගාවාත්මෙ උපදිනකොට භවය කියලා නෑ මේ චිත්තක්ෂණෙල ඊගා චිත්තක්ෂණය ගැන හිතුවනම් ඒක තමයි පුනර්භවයට ප්‍රධාන පොහොර ඒක තමයි පුනර්භවයට තියෙන ප්‍රධානම ආහාරය ඉතින් අපි කොච්චරක් මේ මොහොතේ ඉඳගෙන හිත කරන්න තියෙන දේ අනිද්ද කරන්න තියෙන දේ ඊගාට කරන්න තියෙන දේ අභිවෘද්ධියක් කියලා හිතලා එහෙම නැත්නම් ප්‍රගතියක් කියලා හිතනවාද ඒක මේ චිත්තක්ෂණය හැම වෙලාවෙම කෙලසලා තියෙනවා. හිතට 100%ක් මේ චිත්තක්ෂණය ඉන්න බැරි ඔය කියන මේ පොණෝ බහිර ගතිය නිසා ඒ තෘෂ්ණාවේ ඇති දැන් සතුට නෑ ඊගාව චිත්තක්ෂණේ සතුට එන්න කියනවා. ඒ නිසා මේ චිත්තක්ෂණේ ගැන ඉච්චර බලාපොරොත්තු තියන්න එපා. ඊගාවට එන්න තියෙන චිත්තක්ෂණේ තප්පරය විනාඩිය පැය වරුව දවස සතිය මාසෙ අවුරුද්ද ඊගාවාත්මය කියලා නැවත නැවත බැඳගෙන යන ගතියක් ඒ තෘෂ්ණාවේ එක ආකාරයක් එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන ආකාරයක් එහෙම නැත්නම් කෘත්‍ය සාධනය කියලා කියනවා තෘෂ්ණාව කර පොණෝ භවිකා නන්දි රාග සහගතයි හැම දෙයකටම මන බඳන ගතියක් ඇති කරනවා රාග කරන ගතියක් තියෙනවා తත්‍ර తත්‍රාවේ නන්දේවි බලු ආත්ම ඉපදිච්ච එක බල්ලෙක් වෙන්න කැමති මැරෙන්න කැමති නැහැ. ගෑණියක් වෙච්ච කෙනා ගෑනු කමකට කැමති පිරිමික් වෙන්න කැමති නැහැ. පිරිමික් වෙච්ච එක ඒක වෙන්න කැමති වෙන එකක් වෙන්න කැමති නැහැ. ඒව තමයි උතුම් දෙය අන්තිම පහත් කියලා හරකනවා. අපායට ගිය නිරිසතත් මැරෙන්න බයයි. ඒක දන්නව මැරුණට පස්සේ හොඳ තැනකට යන්නේ. උන් මැරෙන්නේ නැහැ. මැරිච්චාම අඬාව ගානක් මැරෙන්න දටනවා අයියෝ මට වද දෙන්න බා මරන්න බා මට නැවතත් අනේ උපාය අපාය උපදෙලා දෙන්න කියලා කුස්සියම වෙච්ච මිනිස්සු කුස්සියම වෙන්න කැමති මාළුකාරයෙක් වෙච්ච එකෙක් මාළුකාරයා වෙන්න කැමති වඩෙක් වෙච්ච එකෙක් වඩ වෙන්න කැමති කතර මැඩ කරන එක ඒකට කැම ඌ ඒක අයිති වාසිකමක් කරගෙන බඩ බැඳගෙන తත්‍ර తත්‍රාදි නන්දේ දැන් මේකෙන් ගැලවිලා තව එකට ගිය ගමන් මේක මතක නැහැ ඒකේ අල්ලගෙන බැරෙන්න හදනවා අර කිඹුල මොකද්දෝ බදාගත්තා වගේ ඒක නිසා අපි ජීවිතය කරගෙන යනකොට අපි පළවෙනි දශකයේදී මන්ද දශකව ඉන්නකොට උඩු බැලිය අතට අපි නිතරම ඒ ඒ ඒ දශකයට අදාළ කාරණා ටික ඒක අපි අයිතිවාසිකම වගේ කරනවා. ඒකට ක්‍රීඩා දශකයට ගියාම අපිට මතක නෑ මේ ඥාන පරිමේකමක් අපිට මතක නෑ යටට හෙළුවෙන් දෙන්නේ උඩට හෙළුවෙන් දෙන්නේ කියලා සෙල්ලම විතරයි. ආයේ සෙල්ලමට බැඳිලා ජීවත් වෙනවා. ඒකේ ඒ දශකයේ හැටි එකම මිනිස්යාගේ. ඊට පස්සේ වර්ණ දශකය ඊට පස්සේ ඕන ලිප්ස්ටික් ගාන්නයි, කියුටෙක්ස් ගාන්නයි, අක්කා යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙට ඕන අක්කා වෙනස් වෙනවා ඊට පස්සේ. අර අර අර සෙල්ලම් වයස දැන් බෑ. දැන් ක්‍රීඩා දශකේ. ඊට පස්සේ බල දශකේ. ඊට පස්සේ වැඩ වැඩ පෙන්වන්න හදනවා. අම්මටත් බයිනවා, තාත්තටත් බයිනවා, නැන්දමටත් බයිනවා, මමටත් බයිනවා. මම තමයි ගෙදර කෙල්මා. බල දශකේ තාපරසි ඒක අල්ලගන්න. ඊට පස්සේ ඥාන දශකේ එයාට මෝරන්න පටන් ගන්නවා ඥාන. ඒකට තේිනවා අම්මල තාත්තලා වයසට ගිහිල්ලා. ඒගොල්ල පැන්සොන් පොඩි උන් තමයි එතෙන් ඇවිල්ලා මම තමයි ඥානය. ඊට පස්සේ උනේ 60 පෙරෙනකොට හාන දශකයට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා වයසට අයගේ අයිතිවාසිකම් පිළිබඳව ඔන්න හටන් කරන්න පටන් ගන්නවා. වැඩි මාල් නිවාස හදන්න ඕනේ. වැඩි හිටියන්න මේක කරන්න ඕනේ. එතකොට මතක නැහැ අර පෙන් කැලපු වයස. එතකොට වයස නැහැ අර ක්‍රීඩා දශක වර්ණ දශක. ඊට පස්සේ පවංක දසකොන කොන්ද ටිකක් නැමෙනකොට ඔන්න හැරමිටි හොයන වයස පුතු පුතු ගන්න වයස. භාවනා කරන්න ගියා පුතුවක් නැද්ද කියලා. ඒක ඊට පස්සේ ඒ අයිතිවාසිකම දුන්නේ නැත්නම් හරියට කේන්ති යනවා. උඹලා නාකි වෙන්නේ නැද්ද මේ අපිට නාකිකව පේන්නේ නැද්ද? ඊට පස්සේ මේ පබ්බහාර දශකේ උන්න කඳ ඉස්සරහට එළියට නැමෙනවා. ඊට පස්සේ හැරමිටියක් අතර ගන්න. මේ හැම වෙලාවෙදීම ඒක අයිතිවාසිකමක් කරගෙන ඒක ඒකට බැඳිලා ඒකේ ආරක්ෂා කරන්න දඟලන ගතිය එක ජීවිතයේ දශක දශක දශක දශකයේ කියලා පන්සල් වල ඇඳලා තියෙනවා. ඊටින්ද ගියාට පස්සේ ඒක විතරයි ආර තේරෙන්නේ. මම මෙතන ඉඳලා මෙතෙන් ආපු බවක් ඉස්සරහට මේ වෙන බවක් මේ ලෝකේ මම නැතුව වෙන සත්තු ඉන්න බවක් මොකක්වත් මතක නැහැ. තත්ස తත්‍ර ආභිනන්දනී ඒක ඉතින් මේ කාගෙත් ඇති. මේ කාට දොස් කියනවා නෙවෙයි අපි උසුළු විසුළු ස්වරූපෙන් කිව්වට කාගෙත් ඇති. සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒකෙදි මේ විනිබද්ධ විනිබන්ධ කියලා කියන්නේ මේකට විනිබන්ධ ගැන කතා කරනකොට සර්වත්‍ය සාංශයේ ලස්සන විග්‍රහයක් දෙනවා මේ කාම තණ්හාව කියලා. අපි සාමාන්‍ය සතිය කියන කන්දර ගන්න ඉස්සර වෙලා බණ භාවනා කරන්න ඉස්සර වෙලා මේ වගේ ඇවිල්ලා භාවනා කරලා මධ්‍යස්ථානට ඉඳ ඉස්සර වෙලා අපේ මානසිකත්වය කොහොමද තිබුණේ කියන්නේ. එයා කොච්චරක් මේ සංසාරට බැඳෙනවද කාමයටම බැඳෙනවද කියනවනම් ඉදාවසෝ බිකෝ කාමේසු අවීත රාගෝ තාම රාගේ සම්පූර්ණ කරගෙන නැහැ රාගෙන් අයින් වෙන්න හිතලවත් නැහැ පුළුවන් තරම් රාගේ වඩනවා ඒ වඩන තැන් වලට යනවා ඒ විදිහට කරන අවීත රාගෝ අවීත පේනෝ අවීත ඡන්தோ එක එක දේවල් ලං කරගැනීමේ තමන්ට කැමති දේවල් ලං කරගැනීමේ සතුටුදායක තත්ත්වයකට ඇවිල්ලා නැහැ තාම. පිරිච්ච ගතියට ඇවිල්ලා නැහැ. අවීත ප්‍රේමෝ ප්‍රේමයේ දරු ප්‍රේමය, මාතෘ ප්‍රේමය, එහෙම නැත්නම් කොල්ලෝ කෙල්ලෙකුට කරන ප්‍රේමේ මේ වගේ තාම තමන්ට ඇති වෙලා ඒ කාලා ඉවර නැහැ තාම. අවිගත පිපාසෝ විශාල පිපාසාවක් තියෙනවා රට වශයෙන් මම මෙහෙම කරන්න ඕනේ ආගම් වශයෙන් මම මෙහෙම කරන්න ඕනේ අපේ ගෙදෙට්ට මම මෙහෙම කරන්න ඕනේ කියලා මෙයා ළඟ තියෙන විශාල පිරිච්ච නැති පිපාසයක් අසන්තුෂ්ත භාවයක්. ඒ නිසා අවිගත පරිලාහෝ නිට්ටරෝම දැවෙනවා. නිට්ටරෝම දැවෙනවා මේ අසම්පූර්ණ භාවය නිසා මගෙන් අපේ ගෙදෙට්ට රටට ජාතියට ආගමට හොඳ ඉෂ්ට උනේ නැහැ. ඒ නිසා මම කොහොම හරි මහන්සි වෙලා මේ දේවල් මම කරන මමත් කෙරුමේ කියලා විශාල පරිලාහයක තමයි වැඩි පිරිසක් හම්බ වෙන්නේ අවිගත තණ්හෝ. අතෘප්ති කරවමයි මැරෙන්නේ. කාමදාසෝ අතිත්තෝ කාමදාසෝ මේ මරණ හැම කෙනාම මරනකොට ඕක තමයි පුනර්භවයට හේතු වෙන්නේ අපි සාම ඒ කෙනා රාගේ ඉවර කළා නැති නිසා ඊගාව ආත්මේ මේ මේ මේ ආත්මෙ තිබුණේ රාගේ සම්පූර්ණ කරන ආත්මයකට යනවා ඉල්ලන ඉල්ලන දේ හම්බ වෙනවා කියන එක නෙවෙයි රාගයේ විසින් අපි අවසාන මොහොත මෙහෙවනවා අවිගත ප්‍රේම අවිගත ඡන්தோ අවිගත පිපාසෝ පරිලාහෝ තණ්හෝ. ඉතින් අපි ඉවර වෙන වෙලාවේදී මරණාසන්න මොහොතදී ඕ මොනවා හරි වැඩක් කරනකොට අපි කවදාකවත් අංග සම්පූර්ණ පිළිච්ච හිතක නෙවෙයි ඉන්නේ ඌන භාවයක අඩු භාවයක නිසා ඒ ආපු භව නෙක්කෙන් අපි ඊගාට ගිහිල්ලා අතාරින්නේ අර බලාපොරොත්තු වෙච්ච දෙයට ගිහිල්ලා දාන. දැම්මට පස්සේ කවුද මේක කෙරුවේ කොහොමද මේක කරේ කියලා Tamanටම තේරෙන්නේ මොකද ඔය තණ්හාව විසින් මෙහෙව්වට ඒකෙන් ඔය අපට ඕනේ සැප ලබලා දෙන්නේ නැහැ. ඒකෙන් ලබලා දෙන්නේ ඒ තණ්හාව විසින් තා කර්මානුරූපව අතහැරපුවාම පස්සේ ඒ මනුස්සයා කරකොල ඇතැරි වගේ කොහොමද මේක උනේ කියලා ඕනෙම කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙනවා. භාවනාවෙදිත් වෙනවා මරණ කොටත් වෙනවා. සංචාරකයටත් එක වෙනවා. ආනෙක උනාට පස්සේ තියෙනවා ඊට ඉස්සෙල්ලා Taman කසකවිච්ච ස්වරූපයේ අතෘප්තිකර භාවය එහෙම නැත්නම් හිග භාවය පුංචි එකක් නෙවෙයි. ඒක නිශාල ජවයක්. ඒක තල්ලු කරනවා අපිටත් නොතේරෙයි. ඒ මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක ඉවර කරගත්තේ නැති ආශාවකින් ගත කරන්නේ. මේ තමයි තෘෂ්ණාවේ හැදී. ඒක ලහටුවක් වගේ මොනව ඇලුනත් ඇලෙන ගැටි ඉවර වෙන්නේ නැහැ. දිගින් දිගට දිගින් දිගට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙනා සතිය ගැන අහන්න ඉස්සෙල්ලා ශාසනයක් ගැන දැනගන්න ඉස්සෙල්ලා ප්‍රතිපදාවට ඉස්සෙල්ලා ඒ කෙනා ඒ ආශාව නිසා අර කියන අසන්තෘප්ත භාවය නිසා පුද්ගලික අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා මම කොහොම හරි මේට වැඩිය මගේ තණ්හාව සම්පූර්ණ කරගන්න ඕන මගේ රාගය සම්පූර්ණ කරගන්න ඕන ප්‍රේමය සම්පූර්ණ කරගන්න ඕන ඡන්දේ සම්පූර්ණ කරගන්න ඕන කාමයේ සම්පූර්ණ කරගන්න ඕන විපාසයේ සම්පූර්ණ කරගන්න ඕන කියලා ඒ අතෘප්තිකර ඒ ගතිය නිසා කවදාකවත් බණක් භාවනාවක් කරන්න ඕන කියලා තපසක් රකින්න ඕන කියලා ඒ කාලසටහනේ කිසිම වෙලාවක් එන්නේ නැහැ. මොකද මේ තියෙන පැය 24ක් නැදී අපිට මේ රාගය සම්පූර්ණ කරන්න, ආශාව සම්පූර්ණ කරන්න, පරිලාහය සම්පූර්ණ කරන්න, පිපාසය සම්පූර්ණ කරන්න, ප්‍රේමය සම්පූර්ණ කරන්න, ඡන්දය සම්පූර්ණ කරන්න, රාගය සම්පූර්ණ කරන්න. ඒ නිසා එම කෙනෙකුට කිව්වොත් එහෙම බණක් භාවනාවක් කියලා එකක් තියෙනවා, බුදුන් ලෝකේ පහළලක් තියෙනවා, ගැඹුරු ධර්මයක් තියෙනවා, සමහරු සංඝයා වශයෙන් ඒකම ඉදිලා ඉන්නවා. උඹත් කැමති නැද්ද අඩු ගන්න සීලයක් රැකෙන්න? මෙයා කියනවා මට ඒව බණ භාවනා කරන්න වෙලාවක් නැහැ. මේ මේ යුතුයකම් වගකීම් කියලා එයා තපසකට පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ නැති වෙන විශාල කරුණු තියෙනවා. මොකද එයාට පැය 24වත් කරලා ඉවර කරන්න බෑ. ඒ වගේම ඒකේන නිතිපාකාර නැත්නම් කාලසටහනකට බණක් භාවනාවක් කරනවා කියන එක එයාට කරන්නම බෑ. ඒක කඹුරණ එක විතරයි කරන්නේ. උදේ ඉඳලා ඇඳ වෙනකන් කාමයට කඹරනවා. කිව්වොත් විනාඩි 5ක් බැරිද හැමදාම භාවනා කරන්න වාඩි වෙන්න කියලා? එයා කියන්නේ පැය 24කුත් විනාඩි 5ක් හම්බුනොත් නම් 24 වැඩ කරලා ඒ පහ දෙන්න හම්බ වෙන්නේ නැහැ. පැය 24 හම්බෙලා තියෙන්නේ. 24 විනාඩි 5ක් දෙන්න බැරිද කියලා අහන්නේ එතකොට. ඒ විනාඩි 5 නම් දෙන්නම් භාවනා කරන්න මේ 24 නම් දැන් දලසුන් වෙලා ඉවරයි. ඉතින් වෙලා තියෙන්නේ මේ මාරේ හරිම ප්‍රජාතන්ත්‍රවාදී සතේ. ඌ 24ම තමයි දෙන්නේ. ඒකටවත් 24 විනාඩි 5ක් දෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ කියන ලබනාත්ම මහන්සියලා පින්කම් කරලා භාවනා කරන් විනාඩි 5ක් පස්සේ උපය ගන්නවා කියලා. කිසිම කෙනෙක් කැමති නෑ මේ කාමයේ සඳහාගත කරන, රාගයේ සඳහාගත කරන, ප්‍රේමයේ සඳහාගත කරන, පිපාසයේ සඳහාගත කරන, පරිලාහයේ සඳහාගත කරන, තණ්හාව සඳහාගත කරන කේ විනාඩි 5ක් නිති භාවනාවකට කාලසටහනකට හරි මම ඒ මට මතක නැහැ කිවෙණි වැඩමුළුවටද කියලා ඒකට ආපු මේ මහාචාර්යතුමියක් කියනවා සංසප් වැඩමුළු ඉවරලා ස්තුති කරනකොට කිව්වා ඉස්කෝලෙන් අරුණ ගියා අරුණට පස්සේ දැන් මේ සුමානේ විතරයි සමත කාලසටහනට වැඩ කරේ කිව්වා. කවදාකවත් නැහැ කියලා. ඒකට මහාචාර්යවරයා බොහොම ප්‍රසිද්ධ කෙනෙක් ඉස්කෝලෙන් අස්සුනාට පස්සේ දැන් තමයි මේ කාලසටහනට වැඩ කරේ කිව්වා. මොකද කාලසටහනට වැඩ කරන්නේ දාසියෝනේ වාල්ලුනේ ඉස්කෝලෙම ඉන්නේ අපි නෑ. අපිට ඕන විදිහට අපි වැඩ කරන හැබැයි කාමයට දාසකම්, කාමයට වාල් ගතිය, කාමයේ අතෘප්ති කරගතිය. ඒක තේරෙන්නේ නෑ. ඒකන අනික් විදිහට වැඩි ඉස්සලා මම මේ සම්පූර්ණ කරගත්ත නිසා ගන්න ඕනේ කියලා කවදාකවත් ප්‍රධාන වීරියක් වඩන්න භාවනා කරන ප්‍රතිතියන්නේ. ඉතින් මේ කෙනාගේ ජීවිතය උපදින්නේ කාමේ, ගත වෙන්නේ කාමේ, මැරෙන්නේ කාමේ. ලෝකේ ඉන්න සත්තුන්ගෙන් සත්ත්ව ගහණයෙන් කොච්චර පුංචද්ද මිනිස්සු ඉන්න කියලා ගත්තොත් ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි මිනිස්සු ලෝකේ ඉන්න ඉන්න සත්තුත් එක්ක බලනකොට. ඒක දැන් කෝටි 6ක් 7ක් අතර ගාණක් කියලා ඔය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා. මේ කෝටි 7ක් ඉන්න මිනිස්යන්ගෙන් නිතිපතා භාවනා කරන එහෙම නැත්නම් බණ මේ තපසකට හිත යොදන සබ්බතකට යෙදී ගත කරන ඒ වගේම වීරිය කරන්න ඕන කියන පිරිස කොච්චරක් ඇති කියලාද හිතන්නේ. ලෝකේ ඉන්න මනුස්ස ජනගහනේ කී දෙනාද බණක් භාවනාවකට නිසිපතා කාලයක් වදලා තියෙන්නේ. හිතා ගන්න බැරි තරම් පුංචක් තියෙනවා. අපි ලෝක ජනගහනේ පැත්තක තියන්නේ. ථේරවාද බෞද්ධයන් අතර කීයෙන් කී දෙනාද නිසිපතා භාවනා කරන්න ඕන කියන එක හිතලා තියෙන්නේ. අපි හයියෙන් බුද්ධ ධර්ම ගැන කතා කරනවා. අපි මේ ලෝකෙටම දෙන්නත් හදනවා. අනික් කට්ටිය මිත්‍යා දෘෂ්ටික අපි සම්මා දෘෂ්ටිකයි කියලා කියනවා. නමුත් මේ මනුස්ස ජනත ජනගහණය කොච්චර පොඩ්ඩක්ද බණ භාවනා කරන්නේ. ඒනත මේ ඒක සඳහාම පැවිදි වෙච්ච පැවිද්දෝ කොච්චරද භාවනාවට ගත කරන්නේ. අන්තිම මන්දෝත්සාහය කරන සුළුයි. අන්තිම මන්දෝත්සාහය කරන සුළුයි. කිසි කෙනෙක් කවදාකවත් හිතන්නේ මේක සඳහා විනාඩි 5ක් විනාඩි 20ක් විනාඩි 30ක් 40ක් වෙන් කරන්න ඕනේ කියලා හිතන්නේ. ඒගොල්ලෝ හිතන අපරාධ කාර්ය නාස්ති කිරීමක් මේ අතක් පිට අතක් තියන උඩ බලන්න ඉඳපාම නිකන්. ඊට මිට වැඩි හොඳයි කුඹරක් කොටන එක. ඊට වැඩි හොඳයි පත්‍රය කියවන එක. ඊට වැඩි හොඳයි ටෙලිවිෂන් එක බලන එක. ඊට වැඩි හොඳයි කයිවාරු කෙලින එක. ඊට වැඩි හොඳයි කානිවල් යන එක. මේකනේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා ඒ කෙනාගේ තියෙන මේ හිතේ බැඳිල්ල බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුවක්වත් තියන්නේ බුදුසසුනේ පහළ වෙන කාලේ කෝටි 6ක් ජනතාව නැති වුණාට ඡායන පිටක් ඉඳලා තියෙනවා. නමුත් බුදුජාන් වහන්සේ මේ කාමයේ මේදිලා අවීතරාග, වීතරාග, අවීතරාග, අවීතතන්න ඒ වගේ තියෙන අයකට බණ කියන්නවත් යන්නේ නැහැ. මේ වැඩක් නැහැ. කලේ මොනින් නමලා කියදී කොච්චර වතුරක් කිරුවත් හරියන්නේ නැහැ. 60 පැයක් තිබ්බත් කලයක් දොළ මේ පීලක් යට කඳුලක්වත් පිරෙන්නේ ඒ ගැන බලාපොරොත්තු වෙන්න එපා බණක් අහයි භාවනාවක් කරයි නිසිපතා වැඩ කරයි කියලා. ඉතින් ඒකොල්ල ගැන නෙවෙයි මේ කතා කරන්නේ මට මට හිතෙන්නේ කියන්නේ අපි ඒකොල්ල ගැන කරදර නොවි ඉන්නවනම් අපිට ලොකු සාන්තියක් කිසි කෙනෙකුට මේ භාවනාවක් ඕනේ නැහැ කාමෙමයි සැලසුම් කර කර කාමේ ගත කරන කෙනා ගැන ධර්මයේ දෙන්න හදන්නත් එපා. ඒක ධර්ම ගැන නොදැනුවත්කම නිසා කරන්න. ධර්ම ඉතාම ගැඹුරු දෙයක්. ඔය හැමෝටම දෙන්න වගේ ලේසියට දෙන්න පුළුවන්, පහසුවට දෙන්න පුළුවන්, තිබුණට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ගණ්ඩල ඇස්ති පිටිස ඉතාමත්ම ටිකයි. ඒ බව දැන්නතුව ඔක්කොටම දෙන්න හදන එක අමනයයි කියලා මං කියනවා. ඔක්කොටම ධර්මයෙන් දෙන්න හදනවා නම් ඒ කියන්නේ ධර්මයේ ගැඹුරු දන්නේ නැහැ. දෙන්න බෑ. බුදුහාමුදුරුවත් කරලා නැහැ. ඒ නිසා මේගොල්ලෝ ගැන එච්චර කරදර වෙන්න යන්න එපා. හැබැයි ඕගොල්ලෝ දැනගන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒගොල්ලෝ ගැන කරදර වෙලා තමයි අපි මේ කෙට්ටු වෙලා තියෙන්නේ. අපිට මේ අසහනිය ඇවිල්ලා තියෙන්නේ මේ ධර්මයේ දෙන්න බැරි අයට දෙන්න තටමලා. ඒ මොකද ධර්මයේ කියන එක එහෙම ලේසියට පහසුට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. තමා විශ්ීම මේ වෙනකොට හැදිලා මේ කාමයේ, රාගයේ, ප්‍රේමයේ, තණ්හාවේ පිපාසාවේ පරිලාහේ තෘෂ්ණාවේ ආදීනවේ තේරිච්ච කලාතුරකින් කෙනෙක් හරි දැක්කොත් උන්ද ධර්මය ලබන්න සුදුසා අපිත් එක්ක ඉන්න මේ සමාජයේ බැලුවොත් ඉතාමත්ම සුළු පිරිසයි ඒක තියෙන්නේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා එහෙම පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ලොකු සපක් කියලා. මේ කාමයට කඹරන එක තමයි උදේ ඉඳලා හැන්දනකම් කාම සත්තු කරන්නේ. කාම ගුණයන්ගේ යෙදිලා නෝ කාඩරේ නිකමට හරි වැටහුනොත් මේ කාමයේ මෙහෙම ඉඳලා තිරසනාගේ මගේ වෙනසක් නැහැ. මම මේ බුද්ධ බුදුහාමරගේ ආලෝකේ මට වැටෙන්න එපායි. ධර්මාලෝකේ වැටෙන්න එපායි. සංඝයාගේ ඇසුර ලැබෙන්න එපායි. සීලයක් තියෙන්න එපායි කියලා. ඇතුළෙන්ම ඒකට කල්පනා වෙන මිනිස්සයා ඉතාමත් අමාරුයි. දුර්ලභ වස්තුවක් කලාතුරකින් ලැබෙන දෙයක්. අන්නේම් පිටසක් එක්ක ඉඳ හම්බුණත් විශාල ලාභයක්. හැබැයි ඒගොල්ල අතර ඉන්න බැරි මොකද බාලයන් ඇසුරු කරන්න ඇසුරු කරන්න අපි ඒගොල්ලන්ගෙන් අයින් වෙනවා. අසීවනාච බාලානම් මේ බාලයන් ඇසුරු කරන ඒක ගැන නොතකන බාලයන් ඇසුරු කරනවායි කියලා කියන්නේ එහෙම වැඩේ කරගෙන යන කල්යාණ මිත්‍රයන්ගේ අපි ඉබේම දුරවන් වෙනවා. ඒ නිසා තමන් වගේ බලා ගන්න ඕනේ මේ බාලයන්ගේ ඇසුර තියෙනකන් පඬිත ඇසුරක් ලැබෙන්නේ නැහැ. මේ කාමයේ ගැන අයින් වෙන්න හදන පිරිසත් එක්ක මට සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. නමුත් Taman ඇසුර පවත්න්නේ කවුරු එක්කද? පළවෙනිම මංගල කාරණාව තමයි අසීවනාච බාලාන. එහෙම තාම කාමයේ ගැන රාගය ගැන, පරිලාහ ගැන, ප්‍රේමය ගැන, තණ්හාව ගැන කිසිම තැකීමක් නැතුව එහිම ගැලී läගී ගත කරන පිරිසත් එක්ක ඉන්න එකක් තමනයක්. ඇසුරු කිරීමත් තමන වැඩක්. එහෙම නැතුව කවදාකවත් හිතන්න එපා මේ සත්පුරුෂයා තම ළඟ තියෙයි කියලා. කවදා හෝ ඒක දැනගෙන ඒක අයින් කරන එක තමයි එයාට ලැබෙන පළවෙනි ලාභේ. මේ සතිය ඉගෙන ගත්තට පස්සේ කාමයේ අධිනව තේරුම් ගත්තට පස්සේ එයා දැනගන්නවා මේක නවුදේ ඉඳලා හැන්ද වෙනකන් කාමයේ ඉන්නේ. මම හිමීට මෙයාගෙන් මග අරින්න වෙනවා. මග ඇරියොත් විතරක් ඒ ලැබෙන ස්පර්ශය අපිට ඒ විිත රාගී විිත දෝෂ විිත මෝහි සර්වඥන් වහන්සේ හෝ සර්වඥ ගෝලයක හෝ සත්පුරුෂයෙක හෝ නියම නියම කල්යාණ මිත්‍යෙක් දැක් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඇසුරු කරන අය කවුද කියලා වගේ කියන්නේ නැත්නම් ඒ ඇසුරු කරන දෙයට වෙන දේ මම දැක්ක අද ඊමේල් එකක් එවලා තියෙනවා. ඒක කියලා තියෙනවා ආහසෙන් වැටෙන වතුර බින්දුව දෝතර ගත්තොත් බොණ්ඩක් පුළුවන්. වැටෙන වතුර බින්දුව පීල් එකට වැටුනොත් ඒක කුණු වෙනවා. ඊට පස්සේ ඒක කකුල් හොදන්නවත් ගන්න බෑ. කබලකට වැටුනොත් චරස් ගාලා පිච්චිලා යනවා. අසුචි වලකට වැටුනොත් වතුරෙන් වැඩක් නැහැ. නෙළුමකට වැටුනොත් ඒ වතුර කඳුල මුතු මුතු ඇටයක් වගේ නෙළුම උඩ හිටිනවා. හැබැයි ඔක්කොම එක වතුර ඇසුරු කරන දේ අනුව වතුරේ தත්ත්වය සම්පූර්ණයෙන්ම කෙලසෙනවා. අහසෙන් වැටෙන වතුර විතාම පිරිසිදුයි. අපි ඇසුරු කරන අයගෙන් අපි කවුද කියලා හිතා ගන්න පුළුවන්. ඒක නිසා Taman දන්නේ නැත්නම් මේ විදිහේ කාමයේ ගත කරන මනුස්සයෙක් එක්ක ඇසුරු කිරීම කොච්චර භයානකද කියලා අපිට ශාසනික කිසියම් තැකීමක් අපිට හම්බ වෙන්නේ. ඒ නිසා යා ඉස්සල්ලාම දැනගන්නවා මේ යායන් තන්නා පෝනෝභවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දකති සියති යදං කාම තණ්හා. මේ කාම තණ්හාව දැනගෙනම දුරු කළ යුත්තක් මිසක් නොදැන කරන්න බෑ. කාම තණ්හාව දුරු කරනවා විතරක් නෙවෙයි කාම තණ්හාවේ ඉන්න අය දුරු කරන්න. මේක ලේසි නෑ. එතකොට අපේ නෑය සීරම අයින් කරන්න වෙනවා. මොකද උන්දල උදේ ඉඳලා හැන්ද වෙනකම් ඔච්චරම තමයි කරන්නේ. කාමෙමයි. ජීවිතේ ඒක බොහොම භයානක වැඩක්, බොහොම අමාරුයි. දැන් මේ මේ 14 පහක් ඉන්නකොට බලන්න කොච්චරක් මතක් වෙනවද කියලා මේ දන්නේ කවුද දන්නේ මේ ඇයෝ නෑ බෑයෝ ඒගොල්ලෝ කියන්නේ වරෙන් මචං මහමෝදේ නාන්න යන්න තමයි ඒගොල්ලන්ගේ ආරාධනාව තියෙන්නේ ඒගොල්ලෝ කැමති නෑ අපි මේ වගේ පැත්තකට ඇවිල්ලා මනස් භාවනාවක් කරනවා නමුත් අපි නැවත ගියාට පස්සේ ඉතින් කියනවා භාවනා කරට ඔළුව මේ දුවනනේ ස්වාමීන් හිතේනවනේ ස්වාමීන් වහන්සේ කියලා කියනවා මොකද ඇසුරු කරන කට්ටියකින් තමයි ඒ ඒ ආසාදනේ එන්නේ. ඒ නිසා කාට හරි හිතනවයි කියලා හිතන්න මේ කාම තණ්හාව නැති කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමන් වෙන් වෙන්න දෙක ඒකේ ඉන්න අයගෙන් වෙන් වෙන්න මේක කරලා දෙන්න බුදුහාමුදුරන්න බෑ. කියන්න නම් පුළුවන්. මේක භයානකයි කියලා කියන්න පුළුවන්. හැබැයි Taman ඒ තාක්ෂණය දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක එක සැරේ කරන්න යන්න බා බෙල්ල ගහලා යන වැඩක්. හිමීට හිමීට හලන්න ඉගෙන ගන්න. මට අවුරුදු 9ක් ගියා. මේක ඇහිච්ච ඇහුනේ මට 78 88 වෙනකන් මම උත්සාහ කරා මේ කාමභෝගීන් හොඳට අඳුනගෙන ඒගොල්ලොත් එක්ක කාම ක්‍රීඩා කරන ගමන් මේගොල්ලෝ අයින් කරන්නේ. ඒකට අඳුර ගන්නතෝ කරන්න බෑ මේක. අඳුරගෙන ඒක අයින් කරන්න පටන් ගත්තට පස්සේ කොයි වෙලාවෙ පිහි බසයි දන්නේ. කොයි වෙලාවෙ වහ දෙයිද දන්නේ. කොයි වෙලාවෙ හිරේ දායිද දන්නේ. මොකද ඒගොල්ලෝ හරිය තරහයි මේ Tamange එකෙක් ගැලවෙනවා දකින්න. ඒක නිසා කවුරු හරි මේ උපක්‍රමය දැනගෙන කාම තණ්හාව වෙනුවට එයා කල්පනා කළොත් මේ ලෝකෙ මේ කැපමිදලා ඉඳලා බිලක් හරියන්නේ නැහැ. මැරිලා ගිහලා මොකද වෙන්නේ? ඊගා ආත්මය අපි කොහෙද යන්නේ? එතකොට එයාට බුදුරජාණන්සේ සඳහන් කරනවා කාම තණ්හාව තියෙන මිනිහගේ එකම ක්‍රියාවට කියන්නේ ඉඳුරම් පිනවීම විතරයි. රූප බලන් ආසාවක් තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකම්. ශබ්ද අහන්න ආසාවක් තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකම්. ශබ්ද ගන්ධ රස පහස. මෙයාට කොයි වෙලාවකද කල්පනා වුණත් මේ රූප බලන්න බලන්න ඇහැ සවුත් වෙනවා. ශබ්ද අහන්න අහන්න කන සවුත් වෙනවා. නාසයේ ගඳ රස මේවා දෙන්න දෙන්න දෙන්න දෙන්න කද්දාක සතුට වෙනවට වැඩිය අයිදල් කූඩයක් පුරවනා වගේ අපහසුයි. එතකොට වෙන්නේ මට ඊගාවාත්මයක් හෝ එහෙම නැත්නම් මේ භවය පිළිබඳව අපිට වැඩක් කරගන්න වෙලාවක්ම නැහැ. ඊට පස්සේ ආගමෙන් කියන්නේ මොකද්ද? මේ කාම තණ්හා වෙනුවට අඩුගාණ ඊගාවාත්මේ මේක වැඩිය බණක් භාවනා කරගන්න පුළුවන් තරක් පහසුකම් තියෙන තරක් කරන්න පින් කරන්නයි කියන්නේ. එතකොට ඒ නැත්නම් අපි භාවනා කරනකොට පැත්තෙන් බැලුවොත් කාම තණ්හාව කියලා කියන්නේ ඉඳුරම් පිනවීම. භව තණ්හාව කියලා කියන්නේ මගේ ඉඳුරම් පිනවීම නෙවෙයි අපේ කට්ටියගේ ඉඳුරම් පිනවීම. මගේ දරුවන්ගේ අම්මගේ තාත්තගේ ඉතින් එයා මේ හිතනවා මේ අනුන්ට උදව් කිරීම ලොකු කරුණාවක්. ඒක කල යුත්තක්ම ඒ නිසා තමයි බඩ භාවනා පැත්තකදීදී ඒ අනික් අයට පැදුරෙල්ලලා දෙන්න කූඩාරම් ගන්න දඟලනවා. එතකොට ලොකු සමාජ සේවයක් මං සිද්ධ වෙනවා. හැබැයි තාමත් කාමෙදම තමයි අපේ ඉන්න කට්ටියට මේ මේ වගේ බණක් කිව්වට අහන්න කවුරුත් කැමති නෑ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ කන්න දෙයක් තියෙනවා නම් බොන්න දෙයක් තියෙනවා නම් ලස්සන රූප තියෙනවා නම් අපි හිතනවා අපේ දරුවන්ට අම්මලාට තාත්තලාට මේක දීලා පුරවන්න පුළුවන් මේ කියලා. ඉතින් අපි ඒක විශාල වශයෙන් කරන්න ගියාට පස්සේ ඒකේ සමාජ වශයෙන් නම් හොඳ වැඩක් තියෙනවා. එහෙනම් පින්කම් සිද්ධ වෙන බව නම් තියෙනවා. ඒ නිසා ආගමට ලොකු තැනක් තියෙනවා. මේ කාම තණ්හාවේ ඉඳලා යම් කිසි කෙනෙක් භව තණ්හාවට ගෙනියනවා. එයාට කියනවා මේ ජීවිතේ දුක් විඳත් කමන්නේ ලබනාත්මෙ පිංසිද්ධ වෙනවානේ. ලබනාත්ම හොඳ තැනකට යන්න පුළුවන්. ඒ නිසා වාලේ වහන්න තියෙන උළු ටික ගන්න තියෙන සල්ලි ටික අර ගන්න පන්සල පූජා කරනවා. ඒක ආගමත් හොඳයි කියනවා, ආමුදුත් හොඳයි කියලා කියනවා. මේ මනුස්සයත් පිංකම් කරනවා. නමුත් මේ පිංකම් කරන්න ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මේ කාම තණ්හාව වෙනුවට භව තණ්හාව ඇති කරන වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ ඉඳුරම් පිනවීම වෙනුවට උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉඳුරම් පිනවීම වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ආගමේම එකක් පෙන්ලා දීලා තියෙනවා ඉඳුරම් පිනවීම කියන්නේ নানা ආකාර අරමුණු දිගේ හිත දුවන එක මේ රූප බලනවා මේ ශබ්ද අහනවා මේ ගඳ බලනවා මේ රස බලනවා ඒ වෙනුවට බැරිද එක අරමුණක හිත තබා ගැනීමෙන් කුසල් සිද්ධ කරන්නේ. එමේ දෝන පිස්සු ඇජ සිලෙවෙක් වගේ පැනපැන නටන මේ හිතට එක අරමුණක හිත තබා ගැනීමෙනොත් භාවනාවේ කුසලයක් සිද්ධ වෙනවා. ඉතින් හුඟ දෙනෙක් කැමති මේ බෝධි පූජා කරමින් පින් ඇතිකරනද හුඟ දෙනෙක් කැමති මේ ලක්ෂයක් මල් පූජා කරලා පින් ඇතිකරනද හුඟ දෙනෙක් කැමති 18 මේ අටම ස්ථානේ වන්දනා කරන්න 18ම ස්ථානේ වන්දනා කරන්න දඹදිව යන්න. හැබැයි ඒ වෙනුවට මේ බුදුහාමුදුරන්ගේම ශ්‍රීමුක දේශනාවෙන් කතා කරලා කියනවා ඔය නටවනවා වෙනුවට ඊකාරමණක හිටපන් කියලා. ඒ පින්කම් වෙනුවට මේකට එන පිරිස කොච්චර පුංචද කියලා බැලුවොත් අර තරම්වත් 150 50 ගාණක්වත් නැහැ. ඒගොල්ලෝ කැමති ලාමක කුසලයට අධි කුසලයට කැමති නැහැ. ඒ නිසා කවදා හරි අපි හිතමු කවුරු හරි මේ වගේ පිටසක් ඇවිල්ලා උත්සාහ කරනවායි කියලා නානාවිද අරමුණු વિશેයි නටන්න හදනව වෙනුවට වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න. හිතල මත කය හොල්ලන්න එපා. හිතල මත වචන කතා කරන්න යන්න එපා. කය වචන දෙක තැම්පත් කරගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත පවත්වා ගන්න. එහෙම නැත්නම් අපි හිතමු ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පවත්වා ගන්න. එහෙ නැත්නම් බිම්බි බැකිලිම හිත පවත්තා. නැත්නම් ඇවිදිනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා කියන එක හිත පවත්තාන. මේ ඇවිදිනකොට මේ වම මේ දකුණ කියන එක හිත පවත්තාන. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඉඳුරම් පිනවීම වෙනුවට ඊට වැඩිය අධි කුසලයක් එහෙම නැත්නම් භාවනාවේ කුසලයක් සිද්ධ වෙනවා. මේක ලේසි නෑනේ. අද කමඨාන් සුද්ධ කරන තිබුණ කතා අහනකොට ඊයේ තිබුණා බලනකොට කවුද තේරුම් අරගන්නේ කවුද කොච්චර අමාරුද මේ භාවනා කරනවායි කියලා කියන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක විතරයි. කොයින් එහාට මොකක්වත් දැනගත්තේ නැතර ප්‍රශ්නයක් නැහැ. ඒක කියලා දෙන්න කොච්චර ගියත් හරියට කන පින්න ගන්න අනේ ස්වාමීන් වහන්සේමට ආස්වාද ප්‍රසවාසය වැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවාට ආස්වාද ප්‍රසවාසය ප්‍රසවාසය විතරයි වැටෙන්නේ ආස්වාසය වැටෙන්නේ නැහැ. බරපතල ප්‍රශ්න වගේ ඔළුවේ දා ගන්නවා මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී ඉඳගෙන ඉන්න බව දන්න එක සතිය. ඒකේ ආශ්වාස ප්‍රශ්වාසයේ තිබ්බහමකෝ පිම්බීම හැකිලිම තිබ්බහමකෝද වරින් වර ආශ්වාසය විතරක් පෙන්වහමකෝ වරින් වර ප්‍රශ්වාසය විතරක් පෙන්වහමකෝ කියලා මේ මේ සරල කිරීමේ වැඩපිළිවෙල වෙනුවට මේක මේ ආශ්වාස වෙන ප්‍රශ්වාස වෙන්නේ ඒක නැත්නම් බිම්බි මැකිලි කරන්නේ ආනපන පේනවා ආනපන කරන්නේ බිම්බි මැකිලිම් පේනවා කියලා මේක ඇතුලේ අපි ප්‍රශ්න හදාගන්න හැටි ඒ ඒ තරම්ම මේ කාමයේ ගත කරපු මිනිස්සයාට අරමුණු දෙක තුනක් ආවොත් කොයි එකද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ එකම આવොත් නම් ප්‍රශ්නයක් නැහැ. හිතින්නේ කොයිද එකක් එන්නේ? මේ ලෝකේ සංසාර සීමා. එමෙන්න එකක් 10ක් 15ක් එනවා. මේන්න මේකේ හිත පාත්තන්න ඕනේ කියලා තීරුම් කරලා දෙන එක අමාරු වෙන්නේ. දැන් සක්මන් කරනකොට මොනම දෙයක්වත් ඕනේ මම ඉඳගෙන නෙවෙයි. මම ඇවිදින බව දන්නවනම් මේ සක්මන ගැන ඔච්චරයි. මේකෙම නේ ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තමන් හිතෙනවා තමන් තාක පුළුවන් තරම් අර අන්තිමටම දීලා තියෙන උපදේශ වලින් පටන් අරගෙන කියනවා මේ ඔසවනකොට තේරෙන්නේ නැහැ ඔසවන චේතන වැටෙන්නේ නැහැ නේ කියලා අරකින් ප්‍රශ්න හදාගන්න. අර සරල කරනකොට උගෝ දෙනෙක් කැමති නැහැ ඒකේ භාවනාව තේරෙන්නේ නැහැ. නමුත් මම කියන්න හදන්නේ ඒක නෙවෙයි. අපි හිතමු යම් කිසි වෙලාවක මේ යෝගාවචරයට මේ භාවනා කරගෙන යනකොට එයා මේ කයේ තියෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇවිදින ඉරියව්ව කියලා කයට හිත දාලා කය හිත හිතයි කියලා හිතමු අපි උපකල්පනයක් කරමු මේ දවස් දෙක තුන යනකොට යාට ඉන්න කයේ හිත පවත්වන්න පුළුවන් වුණා. ඒතකොට මේ කයේ හිත පවත්වනකොට මේක ඇතුළේ උණුසුමක් දැනෙනවා, සීතලක් දැනෙනවා, කම්පන ගතියක් දැනෙනවා, චංචල ගතියක් දැනෙනවා, උඩ පා වෙනවා දැනෙනවා, තද වෙනවා දැනෙනවා, එහාට නැමෙනවා දැනෙනවා, මෙහාට නැමෙනවා දැනෙනවා, ඉස්සරහට නැමෙනවා, පස්සට නැමෙනවා. දැන් මේ දකින දකින හැම එකක්ම ප්‍රශ්නයක් නේ. ඇයි සාහිත්‍යස භාවනා කරන ඉස්සරහට නැමෙන්නේ? ඇයි සාහිත්‍ය භාවනා කරන පස්සට නැමෙන්නේ? ඇයි සංස බහන කරන කැරකෙනවද ඇයි? කැරකෙනව නම් දකුණටද කැරකෙනවද වමටද කැරකෙනවද? ඇයි සංස මේක දැන්න අරක දකින්න මේ කය පිළිබඳව තියෙන හැටි ඔක්කොම බලන්න කිව්වට පස්සේ මේ යෝගාවචරයා කයට කොච්චර ආසද කියනවනම් භාවනා කරගෙන යනකොට යම් විදියකට කය විකෘති භාවයටපත් වුනොත් කය යම් විදියකට දන්නේ ඉරියව්වකට ගිය ගමන් සම්පූර්ණ භාවනා නතර කරලා ඒ නඩුව අහන්න යනවා අපි ඒ තරම් කයට බැඳිලා ඉන්නේ. ඒ තරම් දවස පුරාම රඟපෑමක් කරන්නේ. භාවනා කරන්න ගියාට පස්සේ මේ කයේ ඒ පැවැත්ම, ඒ සම්මිතික භාවය අපිට ඕන ගතිය හිටින්නේ නැහැ. සක්මන් කරන්න ගියාට පස්සේ හරි ආගෙන එනකොට යහට මට වැයෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නිදිමත ගති වගේ ඇවිල්ලා මේ සක්මනවත් කරගන්න බැරි තරමට මේ කයේ ඇති වෙන මේ පුංචි පුංචි වෙනස්කම් තවත් ටිකක් විස්තර කියනවා නම් මේවා කියනකොට සමහර අය කැමති මේ භාවනා කර කර ඉන්නකොට කයට හිත ගිය ගම ඔන්න මූණ පුරා කූඹි යනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් මේ දැන් තනකට රත් වෙනවා සීතල වෙන්න පටන් අරගන්නවා. සමහර තැන් වල වතුර කඳුලක් බහිනවා වගේ තේරෙනවා. සමහර කඳුළු ඉදිකට දුවනවා වගේ හිරි වැටලා හිරි යනවා වගේ කීකේ දේවල් තේරෙනවා. මේ කොයි එකත් යෝගාවචරය බයකට ගන්න. කොයි එකත් යෝගාවචරය සැකයට ගන්න. මේ කොයි එකත් යෝගාවචරය අනතුරක සියාවක් විතර ගන්න නිසා කවදාකවත් ඒක වෙන්නදලා බලන්න ඉන්න බෑ. ඒ මොකද ඒ තරම් මේ කයේ මැස්සෙක් වහන්න බෑ. කුරුලාවක් එන්න බෑ. කිස් ගහක් දෙන්න බෑ. හැම රැලි වැටෙන්න බෑ. ඒ තරම් කය තාසයි. ඉතින් යම් කිසි කෙනෙක් මේ කය පිළිබඳ කාම නෙමෙයි මේ කතා කරන්නේ. ඉඳුරම් පිනවීම නෙවෙයි. මේ කයට හුලං වැදුනහම මොකද වෙන්නේ? අද වෙච්චහම මොකද වෙන්නේ? තද වෙච්චහම මොකද වෙන්නේ? බර වෙච්චහම මොකද වෙන්නේ කියන හැම දෙයක්ම අල්ලන යෝගාවචරය මේ කතන්දර ගොතන හැටි බලනකොට එයා කය વિશે අවීත රාගයක් තියෙනවා. මේ කය පොඩ්ඩක්වත් වෙනස් වෙනවට කැමති නැහැ. කය පිළිබඳ තියෙන ඡන්දය පොඩ්ඩක් පුංචි පුංචි කරලා තරකන්න කැමති නැහැ. ප්‍රේමය මේ පරිලාහය මේ පිපාස ගති ඇති වෙනකොට එයා හිතන්නේ මේ භාවනා කරලා ඒ ඒ කයර තියෙන තෘෂ්ණාවේ හැටි පේන්න පටන් අර ගන්නවා යෝගාවචරය වාඩි වෙලා මොකක්වත් නොකර චේතනාපූර්ව මොකොත් කරන මේක දිහා බලන ඉන්නකොට ඒකේ වෙන මොනම දෙයක්වත් යෝගාවචරය පිළිගන්න කැමති නැහැ ඒකේ ගල් පිළිමයක් වගේ තියෙන්න ඕන කියලා නිත්‍ය සංඥාන් තමයි බලන්නේ යම් වෙලාවකට යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ කය දිහා බලානින්ද කියන්නේ ඒක එක විදිහට හිතින්නේ ඒක වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා හුත්වා අභවතා කියලා මේ හොඳට තිබුණා මේ නැති වෙනවා ආන්න මේකයි මේ කය පිළිබඳව දත යුත්තේ මේකටයි කය පිළිබඳව තියෙන දුක්ඛ සත්‍යය කියන්නේ දුක්ඛ සත්‍යයට ඉස්සලම් දැන් තේරෙන අනිත්‍ය තමයි වෙනස් වෙන එක තමයි ඒක පිළිගන්න කැමති නැති කතිය පොඩ්ඩක් බලන්න පුළුවන් කාම භෝගියා කාමයට කොච්චර ඇලි ගලි ගත කරනවද හා සමානව කායानुපසනා කරන යෝගාවචරය මේ පුංචි දෙයට පවා සැක ඇති කරන හැටි, බය ඇති කරන හැටි, අනිශ්චිතතාවය ඇති කරන හැටි, කම්මැලි වෙලා නැගිටලා හැටි ආ බලනකොට මේකට කියනවා දෙවෙනි හිතේ බැම්ම කියලා. අපි හිත වශයෙන් ඉසල කාමයට අවුච්ච පිළිබඳව අපි කතා කරේ. ඒ පිළිබඳව නම් බලාපොරොත්තු තියන්නවත් බෑ. ඒ පිළිබඳව බුදුජානක කිසියම් වෙහසක් ගන්නෙත් නෑ. හැබැයි ඒගොල්ලන්ගෙන් පටන් ගන්න ඕන අපි මේ කතාව. ඊට පස්සේ යෝගාවචරයා මේ කායානුපස්සනා කරන යෝගාවචරයා ඒ කයේ බැඳුම් හිතේ තියෙන කයර තියෙන බැඳුම තේරෙන පටන් අර ගන්නවා ආසාව ප්‍රේමය තෘෂ්ණාව රාගය තේරෙන පටන් ගන්න මේක පොඩ්ඩක් වෙච්ච වෙනස් වෙච්ච ගමන් අපි කොච්චර සැලෙනවද කොච්චර බය වෙනවද ඊට පස්සේ අපි භාවන ඔක්කොම බහා තබලා ඒක සුද්ධ කරගන්න හදන්නේ මොකද මේ කය පිටිපඳව තියෙන නිත්‍ය ආශාව සුඛ ආශාව සුභ ආශාව මේක මගේ ආත්මේ කරගත්ත ගැතියි මේක දිහා අපිට අනුන්ගේ කය දිහා බලනවා වගේ මම භාවනා කරනකොට මාව වැක්කිරෙනවා මම භාවනා කරනකොට මගේ අත ගැස් වෙනවා මම භාවනා කරනකොට ඔළුව පැහැප් වෙනවා කැරකෙනවා රත් වෙනවා ඉස් වෙනවා පාත් වෙනවා කියලා මේ භාව විතරක් කතා කරන්න පුළුවන් නම් මගේ අතකට බඩකට නැතුව මට තද ගතිය තද බව තද ස්වභාවය වැටහෙනවා කියන්නේ කියනවා වෙනුවට කකුලේ තද ගතිය කටේ තද වෙන ගතිය, බඩේ තද වෙන ගතිය කියන එක අයින් කරලා අපි කවදාවත් කතා කරන්න කියලා හිතන්නේ. එතකොට භාවනාව කොච්චර දියුණුද කියලා හිතන්නේ. මට භාවනා කරනකොට බර ගතිය වැටුණා. මට භාවනා කරන බව ස්වභාවය වැටුණා. මට භාවනා කරන බර බව වැටුණා. මේ තමයි ආර්යනාථලා කතා කරන හැටි. මම කියන්නේ මගේ අත බර වුණා, නහය බර වුණා, කට බර වුණා කියලා අර කයේ කෑලි මේකට දාගන්නේ බබාගේ භාෂාව. තාම කියන අර පුතක් යන ගතිය. මං කියන්නේ මේ ටික දැනගෙන හිතේ ඉඳලා මේ භව භාව ලක්ෂණ සබහ ලක්ෂණ දැකලා භාවනා දියුණුවයි කියලා. මේ භාෂාව ඉගෙනගෙන ඒක කතා කරවන්න නෙමෙයි මම මේ කියන්නේ. කවදද යෝගාවචරය මේ කම්පන චංචල ගතිය දක්නට මේක වායු ස්වභාවයයි මේ තියෙන්නේ කියලා තේරුම් ගන්න. කයේ පෙන්වන්න නැතුව ඉතින් ගහේ කොලේ පෙන්වන්න යවෝක. ඇයි මේ කය හෙල්ලෙන්නේ කියලා අහන්න නැතුව ඇයි මේ වායෝ ධාතුව වැඩ කරන්නේ කියලා අහුවොත් ඒක ඉතින් වායෝ ධාතුව වැඩ කරන්න දුපුරු නම් ඔබ හිතයි කියලා ඒක වැඩ කරනවා තමයි ඒක තමයි ධර්මතාවය කියලා කියන්නේ කිසිම දවසක යෝගාවචරයට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ මොකද කයද තියෙන ආශාව නිසා දැන් මෙතනින් පොඩ්ඩක් තව ඉස්සරහට යනවා ඊගා ඊගා බන්ධනේ පෙන්නන දැන් මෙහෙම කර කර ඉන්නකොට මේ යෝගාවචරයට වැටුණා කියමු වායෝ ධාතුව විතරයි මේ කම්පන චංචල ගති ආශ්වාස ප්‍රශ්වාස බිම්බීම හැකිලිම. දැන් තද ගති ප්‍රශ්නයක් නැහැ. උණුසුම් සීතල ගති ප්‍රශ්නයක් නැහැ. පැකිලෙන තද ගති මේ ගතිත් නෙවෙයි. පිටුපන්නේ අපි වායෝ ධාතුව තේිනකල මේ වායෝ පොට්ටබ්බ ධාතු රූපේ පේනවා. දැන් හුස්ම ගන්නකොට නාස්පුඩු පුරවාගෙන සීතලට ඇදෙනවා. හුස්ම හෙලනකොට නාස්පුඩු පීඩාගෙන පල්ලෙහාට උණුසුමට වැටේ. මේක මට නාස්කාග්‍රේ වැටේ. එහෙ නැත්නම් උඩුතොලේ වැටේනවා. මේ මේ විදිහට ආස්වාද ප්‍රසවාස වැටුණයි කියලා. දැන් අපි අනිකුත් දේවලින් හිතාගනිමු මේ කය මුළු කයෙම තිබුණ අවධානයේ නාසිකාග්‍රයට ගියයි කියලා. මම මේ යන්න ඕනෙමයි කියලා හෝ ගියේ නැත්තම් වැරදි කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. කයේ හිත හිනකොට ඕම දේවල් වෙනවා. ඒක උදරේ පිම්බෙනවා කියනවා පේ. එහෙම නැත්තම් නාසෙ පේන දුර කයේ තැම්පත් වෙන්න ඕන එක පේ. ඒ නිසා ඉතින් පටන් ගන්න බෑ. ඉස්සෙල්ලා කයත් එක්ක යාළු වෙන්න. යනවා පස්සේ එක්ක උණුසුම සිතතෝ වායෝ දහතෝ පටවියෝ ආපෝපේ. ඒක පිළිගත් සම්මතයක් තමයි මේ අපේ ථේරවාදයේ මේ හතර මහා දහසුන්ගේ වඩාත්ම ප්‍රකට රූපේ වායෝ රූපේ. ඒකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතු කියලා. ඒක තමයි ආනාපානෙට අපි මෙච්චර තනක් දීලා තියෙන එක තමයි උදරේ පිම්බීම හැකිලීමට තනක් දීලා තියෙන්නේ. ඒ වගේම චිත්ත කිරිය වායෝ ධාතුව කියලා තමයි කියන්නේ. ඇවිදිනකොට මේ රූකඩේ හෙල්ලෙන හැටි. අපි මේකට හිත ගියයි කියලා. ඒ කියන්නේ අපිට සිංහල භාෂාවෙන් කියන ආනාපානේ අහුණයි කියලා. ඊට පස්සේ දැන් ආනාපානේ පොඩ්ඩක් වෙනස් වෙච්ච කම්පේ කොච්චර නටනවද කියලා බලන්න. මේ හොඳට පෙනිච්ච ආනාපානේ එක්ක නොපෙනී ගියා, එක්ක නොදැනී ගියා, එක්ක කම්පන චංචල පෙන්නවා කියපුව ගමන් කාමෙත් නෙවෙයි දැන් කතා කරන්නේ. කයත් නෙවෙයි කතා කරන්නේ. මේ ඉදිරි ඉදිරිපත් වෙච්ච රූපාරම්මණය මොන්නම හරි වෙනසකටපත් වුණොත් යෝගාවචරය සියලු වැඩ බහා තබලා ඉති කතන්දර ගොතන්න පටන් ගන්නවා. ඒ රූපයට නැත්තම් මේ ආනාපාන කියලා ගත්තොත් ඒකට තියෙන රාගය, ඡන්දය, ප්‍රේමය, එහෙම නැත්නම් ඒකට කියන පිපාසය, ඒක තියෙන පරිලාහය, තණ්හාව යෝගාවචරය ප්‍රකාශ කරන වචන වලින් පේනවා මේ මට තිබුණ ආනාපානෙ තිබුණ එක පේන්නේ නැහැ කියලා එක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් තිබිච්ච එක මොන විදිහකයි වෙනස් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ කිසිම විදිහට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කැමති නැහැ. දුක්ඛ සත්‍ය පේනකොටම අහනවා ඇයි මට දුක්ඛ සත්‍ය පේන්නේ කියලා. එහෙම නැතුව යෝගාවචරයට දැක්ගලා කියන්න පුළුවන් නම් මම ආනාපානෙ බලනකොට මෙන්න මෙහෙමයි. තව එක කරගෙන කරගෙන විනාඩි දෙක තුනකින් මෙහෙමයි. වේදනාව ආපුවා මෙහෙමයි. ශබ්දය ආපුවා මෙහෙමයි. හිතවිලි ආපුවා මෙහෙමයි කියලා බුදු වෙලා විතරයි කියන්න පුළුවන් නේද? නැත්තම් ආනපන බලවන්න සද්දයක් ආපු ගමන් සද්ද ගැන එන කතන්දර ගොතාන පිටසම් ගහන්නයි නඩු කියන්නේ පටන් ගන්නවා. වේදනාවක් ආවම ඒක අල්ලගෙන නටනවා. ඇයි මේ ආනාපානේ කරගන්න දෙන්නේ සද්දයක් ඇවිල්ලා. ආනාපානේ කරගන්න දෙන්නේ වේදනාවක් ඇවිල්ලා. ආනාපානේ කරගන්න දෙන්නේ හිතවිල්ලක් ඇවිල්ලා කියලා. ඉතින් යෝගාවචරණ යවොත් දැන් හිතනවායි කියලා හුස්ම ගැන නැතර කරලා නැහැ. සද්ද අහුණා කියලා හුස්ම ගැන නැතර වෙලා නැහැ නේ. බැරිද ওই සද්ද ASCII හුස්ම බලන්න? ඔය ඔය හිතවිලි ASCII හුස්ම බලන්න. වේදනාවේ බලන්න. එතකොට බලන්න වේදනාවක් නැතුව හුස්ම කොහොමද? ඇතුව හුස්ම කොහොමද කියලා. කද්දාවත් යෝගාවචරයක මම දන්නේ කරනවා නම් ඇති කදාවක් කමටහන් සුද්ධ කරන වෙලාවේදී ස්වාමීන් වහන්සේ මම මේම කරගෙන යනකොට වේදනාවක් ආවා. වේදනාවට ඉස්සලා නම් ආනපාන මෙහෙමයි. දැන් වේදනාව ආවට පස්සේ ආනපාන මෙහෙමයි කියලා කියාගන්න බැරි මොකද මේ වේදනාව ආපු නිසා ආනාපානට නරකක් වෙලා ඇති, සතිය කැඩලා ඇති කියලා අර රූප භාවනා කරන කර්මස්ථානට වේදනාවෙන් කරදර උණයි කියලා හිතලා වේදනාවට වෛර කරනවා. ඒ රූප කර්මස්ථානෙත් නැත්නම් ආනාපානට හිතවිලි වලින් කරදර කරනවා කියලා හිතලා හිතවිලට වෛර කරනවා. එහෙම නැත්නම් ශබ්ද වලට වෛර කරනවා. ඒ මොකද රූපෙට ප්‍රේමේ මේ භව රෝගේ හදන රූපෙට මත් වෙලා ශබ්දයක් ආපු ගමන් බලාපොරොත්තු සුන් කරගන්නවා. හිතවිල්ලක් ආපු ගමන් බලාපොරොත්තු සුන් කරගන්නවා. වේදනාව කාපු ගමන් බලාපොරොත්තු මොකද මේ ඉච්ඡර ආසාවෙන් උපයාගත්ත ආනාපානට හිතවිල්ලෙන් බාධා වුණා කියලා හිතවිල්ල කන්නම් මරඤ්ඤම් කොටඤ්ඤම් කියන තමයි පටන් අරගන්නේ. වේදනාව කන්ඤම් මරඤ්ඤම් කොටඤ්ඤම් කියලා තමයි පටන් ගන්නේ. බැරිද අපිට මේ වේදනාව අස්තම මේ රූපේ බලන්න නැත්නම් ආනාපානේ බලන්න. අපිට බැරිද මේ හිතවිලි අස්තමේක දිහා බලන්න. බලලා ඉවරලා මේ දෙක කියන්න පුළුවන් නම් සද්ද වේදනා ඉඳි ඉස්සලා ආනපන මෙහෙමයි. සද්ද වේදලා තීදිත් වරින් වර මට පේනවා. එතකොට මෙහෙමයි ආනපන කියලා. මේ කමඨාන් සුද්ධ කරන්න දෙයක් නැහැ ඕකේ. ඒ යෝගාවචරය මේ රූපේ තනිවාවත් සත්‍යයක් එක්කවත් වේදනාවක් එක්කවත් හිතවිලි එක්කවත් මේ රූපේ දිහා බලන්නේ ප්‍රේමයෙන් තණ්හාවකින් පරිලාහයෙන් පිපාසාවකින් නෙවෙයි මේ රූපේ සෙල්ලමට දානවා වේදනාවක් එක්ක වැඩ කරනකොට කොහොමද මෙයා වැඩ කරන්නේ? හිතවිල්ලක් එක්ක වැඩ කරනකොට මෙයා කොහොමද වැඩ කරන්නේ? සද්දයක් එක්ක වැඩ කරන්නේ කියලා බැලුවොත් අපිට මේ රූපේ නැත්නම් මේ ගත්ත ආනාපානේ ප්‍රිය අප්‍රිය දෙකම තේරෙයි. තනි කර පේනකොට ප්‍රියයි. සද්දයක් එක්ක යනකොට අප්‍රියයි. නැත්නම් සද්දයක් පිළියයි. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ආනාපාන මේ 11 ආකාරයෙන්ම දකින්නකම් භාවනා සිද්ධ වෙලා නැහැ. ඒකට වෙලාවක ආනාපානි ලඟ වෙලා පෙනේ. සද්ද ඇතෙන් කියයි. තනසුමාට සද්ද ලං වෙලා පෙනේ ආනපානිය ඇතුළට යයි. ඈතට. එතකොට දුර ළඟ වේදි තීරේ. සමහරට සද්ද ඇතුළෙන් පේන ආනපානිය පිට ගිහිල්ලා වගේ. සමහරට ආනපානිය ඇතුළෙන් පේන සද්ද පිට වගේ. ඒකට අජ්ජත් බහිද්දා වේදි තීරේ. සමහරට සද්ද ගොරෝසු ආනපානිය සියුම්. සමහරට සද්ද සියුම් ආනපානිය ගොරෝසු. ඒකට සියුම් ගොරෝසු සුකුම වේදි තීරේ. මේ ආනපානිය බලබලා ඉනකොට සද්ද ඇතුළට එනවා තීරේ. එහෙම නැත්නම් මේ ආනපාන බල බල ඉන්නකොට තිබුණු සද්දේ දුරවන් වෙනවා තේරෙයි. නැත්නම් සද්දේ අහනකොට ආනපාන ඇතුල් වෙනවා තේරෙයි. සද්දේ අහ බල බල ඉන්නකොට ආනපාන දුරවන් වෙනවා තේරෙයි. ඉතින් මේ ටික බලා ගන්න බැරි මොකද මේ රූපේට බරපතල ප්‍රේමයක් ඇති කරන එකට මැස්සෙක් වහනකොට කේන්තියක්. හිතවිල්ලක් එනකොට කේන්තියක්. සද්දයක් කෙනකොට ගේන්න ගන්න. ඊට පස්සේ යෝගාවචරය ආතර වෙච්ච කෙනෙක් වගේ පිස්සු හැදිච්ච කෙනෙක් වගේ මැරෙන්න ගෑ ගන්නවා ඉසాత බැදගෙන බලන්නකෝ මේ හිතවිලි නිසා භාවනා කරන්න බෑ. සද්ද නිසා භාවනා කරන්න බෑ. ඉතින් මට කිව්වොත් මේ හිතවිලිත් එක්ක ආනාපානෙ බැලුවේ නැත්නම් කවදාවත් භාවනා දියුණු වෙන්නේ නැහැ. සද්ද තියෙද්දී ආනාපාන දිහා බලන නැත්නම් භාවනා දියුණු වෙන්නේ නැහැ. වේදනාව තියෙද්දී ආනාපාන බැලනත් භාවනා දියුණු වෙන්නේ නැහැ. දියුණු විතර නෙවෙයි. එයාට කියන්න පුළුවන් නම් කැඳේ ගල බේරුවා වගේ මම භාවනා කරනකොට විනාඩි 20කදී වගේ මට වේදනාව වෙනවා. එnde ඉස්සලා ඔන්න ආනාපානයි. වේදනාව ආවට පස්සේ මට වෙන්න මෙහෙමයි ආනාපානෙ වෙන්නේ කියලා. මේ දෙක කියන්න පුළුවන් නම් ඇත්තටම මම කියනවා වැඩමුළුවකින් අපි එච්චරම දිනුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් වුණොත් ඒක වැඩ පිළිව අතිශයින් සාර්ථකයි. හැබැයි මම මේ කියන එක කරන්න බැරි දෙයක් නිසා නෙවෙයි මම මෙහෙම කියන්නේ. මේ කාට හරි ඕන නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඔය රූපෙට ප්‍රේම කරන්න යන්න එපා. එහෙම නැත්නම් මේ ආනපන දිගටම පේන්න ඕනේ. ආනපන දිගටම සුඛ වෙන්න ඕනේ. ආනපන දිගටම ගොරෝසුව තියෙන්න ඕනේ කියලා කියන්නේ කවදාවත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කරන භාවනාවක් නෙවෙයි. භාවනා කරනකොට අප්‍රිය වෙන වෙලාවල් එනවා. ශබ්ද ගොරෝසු වෙලා ආනපන සිුම් වෙන වෙලාවක් එනවා. ආනපන ගොරෝසුලා ශබ්ද සිුම් වෙන වෙලාවක් එනවා. ඒ නිසා මේ රූපේ ගත්තේ අදේකට මිසක්කා වහංගුවකට මිසක් මේ රූපේ නෙවෙයි නිවන කියන්නේ. ඒක පාවිච්චි කරන්නේ කොහොමද? ශබ්ද වේදනා හිතවිලි මැද කියලා. එතනදී ඒ රූප යෝගාවචරා මේ තමන්ගේ කර්මස්ථානෙට මොන්නව හරි අනතුරක් කරයි කියලා. රූපේ පිළිබඳව අවීත රාග වෙනවා, අවීත ඡන්ද වෙනවා, අවීත ප්‍රේම වෙනවා. එතෙන් පිපාස ඇති කරනවා, පරිලහ ඇති කරනවා, සංහා ඇති කරනවා. මේකට කියනවා රූප තණ්හා කියලා. මේකට කියනවා භව තණ්හාව කියලා. දැන් කාමේ නෙවෙයි මේ කතා කරන්නේ. ඒ යෝගාචර උඟාක් දියුණුයි දැන්. එයා ආනපනේ පේනොත් මේ ආනපනේ අල්ලගෙන කොච්චර දුක් හදා ගන්නවද කියලා. ආනපනේ හදාගෙන අපි ඒකෙන් කොච්චර ගැටුම් හදා ගන්නවද කියලා. ඒ ඇති වෙන ආනපන කැස්සක් ආව ආනපන කරන කැස්සක් කැස්සක්. නැත්නම් ආනපන වල වැස්සක් වැස්සක්. ඕ ඉතින් භාවනා තැල්ල. එයාට ඊට පස්සේ භාවනා කරගන්න බෑ. එයා ඊට පස්සේ ඒ මේ ආතප්ප භවනා වීර්යය නැත කළා දාන. ආතප්පමන්වාය අනුയോഗමන්වාය සාතච්ච මත නිතිපත භාවනා කරන මේ කැස වෙලා නම් භාවනා කරන්න බෑ. මට වැස්ස වෙලා නම් බෑ. මට ශබ්ද දීම වෙලා නම් බෑ. ඉතින් හදන අහනවා සවුන්ඩ් ප්‍රූෆ් හෝල් එකක් බැලුවොත් නම් භාවනා කරන්න පුළුවන් මේක. ඉතින් හරියට කට්ටියක තියලා සවුන්ඩ් ප්‍රූෆ් කරන්න හදනවා මේක. මේ කවදාකවත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙයිද කියලා හිතන්නේ. මේ තියෙන මේ හිරිහැරේ මේ එන කරදරේ මේ එන චිත්ත පීඩාව ASCII ආනාපානය කරන්න පුළුවන් ගතිය එනවනම් ඒ යෝගාවචර මේ පරිලාහයේ මේ දාහයේ මේ දුක තේරුම් ගන්න ඥානපාණය හරහා එහෙම නැත්නම් මේ කාමයේ දීලා දැන් මේ රූපයක් අල්ලාගෙන භවයක් අල්ලාන භවතණ්හාවකට ගැටිලා යෝගාවචර ජීවිතය ඇතුළත තියෙන ප්‍රශ්න කාම ලෝකේ ප්‍රශ්න වලට වැඩිය වැඩි ඒ මොකද යා දුක නැති කරන්න නෙවෙයි භාවනා කරන්නේ මේ ආනාපානය අරසා කරන්න. මේ මේ දුක නැති කිරීම සඳහා අඩියට ගත්ත වාංගුවට ගත්ත කාමයේ දුරුවන් කරන ගත්ත රූපේ අල්ලගෙන නැත්නම් මේ ආනාපානය අල්ලගෙන ඒක සද්දෙන් බාධා වුණොත් හිතවිල්ලකින් බාධා වුණොත් වේදනාවකින් බාධා වුණොත් ඒකට gadu ගැනෙන හැටි ඒකට කරප්පන් වෙන හැටි ඒකට අවක්කාර ගති පහළ වෙන හැටි බලනකොට මේක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මේ තව හිතේ බැඳීමක් මේ සාරිපුත්‍ර සාන්තය හම් කියනවා කාමයේ විෂේ බැඳෙනවා එකක් ඊගාට කය විෂේ බැඳෙනවා දෙක තුන්වෙනි එක තමයි ඉදිරියෙන් තියාගත්ත අරමුණ ඒක විශ්ේ බැඳුනට පස්සේ යෝගාවචරයට ඒ අරමුණට මොනව හරි දෙංගිත්තක් වුණොත් කිව්වට පිළිගන්න එකක් නැහැ මේ විදිහට හොඳට ආනපානේ අල්ලගෙන භාවනා කරපු කෙනෙකුට විශේෂයෙන්ම අපි හිතමු ඒ ආනපානේ භාවනා කරලා ධානා මට්ටමට ගිය කෙනෙකුට ධානයේ පිරිහුණොත් සීදීනසා ගන්න හිත තියනවා කියන එක පිළිගන්න කැමති වෙන්නේ නැහැ ඕගොල්ලෝ. මේ කාමෙට නෙමෙයි දැන් සීදීනසා ගන්න. රූප මේ කයට නෙමෙයි මේ අල්ලාගත්ත රූප කර්මස්ථානේ නැතුණයි කිය. සරුවචනස ඉන්න කාලෙම දෙනමක් තලිපියෙන් බෙල්ල කපා ගත්තා. තමන්ට අවශ්‍ය වෙලාවට මේ රූපෙට සමවැද ගන්න බැරි වෙනවා කියන ඒ තරම් මේ සාමාන්‍ය ඥාන පිරිමේ ප්‍රේමේ පැත්තක ඒකට ඉන්නේ සීදී නැස ගන්න කලාතුරකින්නේ එහෙමත් කරනවා. ඔත් මේක ඊට වැඩි කියලා හිතා ගන්න. අපි මේ කාම ආසාව නැති කරන්න ඉස්තරංචයක් අත්ත ආනාපානේ අල්ලගෙන ගොතන කතා. අහුවෙලා තියෙන අහුවිලි. එහෙම නැත්නම් අපිට අන්දලා තියෙන ඇඳිලි දිහා බලනකොට කිසිම කෙනෙකුට ආනාපානේ දිහා අහිංසකව බලන්න බෑ. පූර්ණික මොණ්ඩලින් නැතුව බලන්න බෑ. ඒක කොහොමද ඕගොල්ලෝ බැලුවත් නැත ආනපානෙ තියෙන්නේ. Google එක භාවනාවට ගත්තත් නැත්තත් ඒක තියෙනවා. නමුත් මේ භාවනා කරන්න ගත්තට පස්සේ කැස්ස කරන නිසා ආනපානෙ නැති වෙනවා කියනවා. වැස්සක් වෙන නිසා ආනපානෙ නැති වෙනවා කියනවා. හිතවිල්ලක් වෙන නිසා ආනපානෙ නැති වෙනවා කියනවා. ඉතින් ඒක දැසක් අර බීජ කියලා ඉස්සර මම ටිකක් වෙලා තිබුණා දැන් වගේ නෙමෙයි. ඉතින් කට්ටිය ඇවිල්ලා භාවනා කරන්න දාන දීපු කට්ටිය එන උඩට ඒකට වැඩමුළු තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලත් එක්ක මම කතා කරන ගමන් මම ඒව කට්ටියගෙන් මේ භාවනා කරනවාද මේ කවුරු හරි ඔය දැනට දෙන දායක වෙනවනේ අපිට හැමදාම 100කට හමාරට කන්න දෙනවා. ඒ නිසා මොන හරි දෙන්න එපායි අප්පා මං කරන්නම් බයින් එක විතරයි. මං බයින් හැබැයි 12න් පස්සේ තරහ වෙන්න එපා. දාන ගත්තට පස්සේ මං බඩින්නේ. දාන දෙන්න ඉස්සලා බැන්නොත් එහෙම අවුලක් වෙනවනේ. මං දාන දුන්නාට පස්සේ ආවට පස්සේ උන්ටට මුල්ලට තද කළ දෙකක් කරලා බයි. බැන්න බඩින්නේ මොයේ මේමයි. මං අහනවා මේගොල්ලෝ භාවනා කරනද එක එක්කත් නැහැනේ. ඔය දාන දෙන්න දෙන කට්ටිය කවදාවත් බුරියෙන් පල්ලයට තමයි සැලකිල්ල තියෙන්නේ බුරියෙන් උඩ පැත්තගෙන හිටන්නෙම නැහැ. ඉතින් මං ගෙනියලු කරනාට පස්සේ මං අහනවා මේගොල්ලෝ මේ ආනාපානි කරන්නේ නැද්ද කියලා. කරන කට්ටිය අත උස්සන්නේ ගම එක එකක්වත් අත උස්සන්නේ නැහැ. මං අහනවා මේ ආනාපානි කරන කට්ටිය. භාවනා කරන කට්ටිය නෙවෙයි. මේ හුස්ම ගන්න නැද්ද ඔයගොල්ලෝ? ආ හරි හරි හරි අනේ ආනාපානි නම් කරනවා ස්වාමීන් වහන්සේ. මුටි මේ වචනෙට බයයි. ආනපන සතිය නෙමෙයි මම මේ කතා කරන්නේ. සතියක් නෙමෙයි කතාන්නේ. භාවනාවක් නෙමෙයි. මේ කවුදනේ මෙතන කවුද ඉන්නේ මෙතන ආනපන කරන කට්ටිය? ඔළුව ගහ ගන්නව රෝටුව ගහ ගන්න කාන්තාර බිම. ඒ වාගේ. ඉතින් කහන් යනකොට මේ ආනපන කරන තු ඉන්න බෑනේ. නාන කොටත් දානපාන කරනවා පොල් ගන්න කොටත් දානපාන කරනවා පලාණීල කොටත් දානපාන කරනවා කක්ක කරන කොටත් දානපාන කරනවා චූ කරන කොටත් දානපාන කරනවා ඉතින් මේ කරනකොට දැනගන්න එකට ආනපන සතිය කියනවා. ඉතින් කක්ක කරනකොට ආනපන දැනගන්න බැරිද? නානකොට දැනගන්න බැරිද? පලාලියනකොට දැනගන්න බැරිද? පොල්ගෙඩි හිටපෙනින් තියලා ගානකොට දැනගන්න බැරිද? ඉතින් ඒ නිසා අපි මොනවාක්වත් කොල්ලන දෙන්නේ නැහැ. ආනපන දෙන්නෙත් නැහැ. ඒ කරන දේ දැනගන්න එක විතරයි. කවුරුත් පිළිගන්න කැමතිත් නැහැ. ඒ තරම් ඒක පුදුමාකාර බයක් ඇති කරගෙන තියෙන මේ ආනාපාන සතිය කියන එක අල්ලගෙන ඒක මේ ප්‍රාණයාගේ පණක මේ නම. හුස්ම ගන්නව පාන කියලා කියන්නේ හුස්ම බොනවා කියන වචනේ. ප්‍රාණ කියන වචනේ දෙන්නේ පාන. පාන කියන්නේ හුස්ම බොන. ඉතින් කවුද නැත්තේ? කරන ඒක ඒක ගැන සතුටුමත් වෙන්න කිව්වහම බුදු අම්මේ දුවට බබෙක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මට බාහන කරන්න බෑ. මහත්ය පිටරට ගිහිල්ලා තව සුමානෙකින් ඉන්නේ. ඒ නිසා භාවනා කරන්න බෑ. ඒ නිසා හරියට කියන්නේ මහත්ය පිටරට එනකන් සුමානේ හුස්ම ගන්න නැහැ වාගේ. මේ පොල් ගන්නකොට හුස්ම ගන්න නෑවා. මේ දරපන්නකොට හුස්ම ගන්න නෑවා. ඉතින් මේ දරපන්න ගමන් හුස්ම ගන්න ගමන් මේ හුස්ම දිහා බලන්න කියන එකද මේ හරුවච්චන්නාන්දේ හරුවච්ච වෙලා කියන්නේ. අපි ඒකට විරුද්ධව කොච්චර නිදහස ගන්න කියලාද කියලා බලන්න. ඊට පස්සේ කියනවා ආනාපාන සති කරනකොට කයින්ද බෑ. මට භාවනා කරන්න බෑ. ඉතින් එහෙම කරුවන්ට එහෙම ඉතින් සායරෝග වාට්ටු වෙන දොස්තර ඔක්කොම මැරලා යන්න එපායි. මොකද නිතරම මේ මිනිස්සු කහිනා. ඉතින් දොස්තරට හුස්ම ගන්න බැරි වෙනව නේද? එහෙම වෙන්නේ නැහැ. කහිනකොට අමාරුයි. මොකද හේතුව මේ කැස්සට ද්වේෂය නිසා. මොකද ආනපනට බාධා කරයි කියලා. වැස්සට ද්වේෂය නිසා, හිතවිල්ලට ද්වේෂය නිසා, වේදනාවට ද්වේෂය නිසා. ඒ තරමටම මේ රූපේ තාසයි කියන එකයි මම මේ මතු කරලා දෙන්න හදන්නේ. ඒ රූපේ දුන්නේ කවුද බුදුහාමුදුරුවෝ? ආනපන අල්ලනවා කියන එක නිකන් හම්බ වෙන ගන්න මේ මේ හම්බ වෙච්ච එකත් අරියාදුවට තියාගන්න හැටි මම මේ කියන්නේ. මම නෙවෙයි මේ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් ඒ කොයි එක වුණත් කොයි ආනපාන යනවා. ශබ්ද තියෙදි පොඩ්ඩක් ශබ්ද වෙන්නත් බලන්න ආනපන කියන්නේ මොකද්ද කියලා. පොඩ්ඩක් වේදනාවෙන් නරඹන්න වේදනාව තියෙදි ආනපන මොකද්ද කියලා. ඒක පාපයක්වත් දුර්ලභමක්වත් නෙවෙයි. ඒක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන එක ඉදිරි ගමන. ඉතින් ඊට පස්සේ මනුස්සය වැඩි වැඩියෙන් භාවනා කරන ගන්න වැඩි වැඩියෙන් කරදරෙද්දී භාවනා බහදන. ඒකෝට සාතච්ඡ ක්‍රියාවට වැටෙනවා. කොයි දේ කරත් වෙලාවට භාවනාවට හිත දානවා. නිතිපතා භාවනා කරන්න පටන් ගන්නවා. එහෙම නැති කට්ටිය දහසකොත් එකක් නිදහස කරනු කියනවා. මට නිතිපතා කරන්න බෑ. ඒගොල්ලෝ මං කියනවා කඹරන જાතියක් කියලා. මං කියන ඒගොල්ලන්ට දාශයෝ කියලා. මං කියන ඒගොල්ලන්ට බත් බැලියෝ කියලා. මං කියන ඒගොල්ලන්ට වාල්ලු කියලා. මෙච්චර සැපදෙන මේ ආනාපානේ නැත්නම් ආනාපාන සතිය කොයි ඉරියව්වෙත් කොතනදීත් කරන්න පුළුවන්කම තියෙද්දි බෑ කියන හදන જાතිය තමයි අපි අන්ධ පුත්‍ජජනය කියන්නේ. නෑ මේ මම කරන්න ඕන කියන එක හරි කියනවා කල්යාණ පුත්‍ජජනය කියලා. කරලා සාර්ථක වෙච්ච කරාට කියනවා ආර්යයන් වහන්සේ කියලා. කොයි ආනපන්දි කොයි කැප්සති වුණත්, පැස්සති වුණත්, සද්දති වුණත් මේ කොළ හැකි. කරපුවා මෙන්න මේ දෙකේ වෙනස කියන්න පුළුවන් නම් අය හොදන්න දෙයක් නෑ යා. පුදුමාකාර පිඤ්ඤති කෙනෙක්. පුදුමාකාර ඥානවන්තයෙක්. පුදුමාකාර ධර්මය අවබෝධ කරන කෙනෙක්. ඉතින් මම මේ කියන්න හදන්නේ මේ ගැඹුරුද මම දන්නේ නැහැ. එහෙම නැතුව මේක මේ මං කියන පොට දිගේ යන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. උත්සාහ කරන්න. ඉතින් මේ පිරිසක්වත් උත්සාහ කරන්නේ නැත්නම් අපිට මක්කම වෙන තම්බිලාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මේක? මේ තරම් මේ සැදී පැහැදී ඉන්න සුදු වෙනකන් සිල් අරගෙන මෙහෙම කරන කෙනෙකුටත් මේක තේරුම් ගන්න බැරි නම් මම එහෙම කියන්නේ මොකද එකෙක් එනට එකියක් මේ ආනපාන ශබ්දතියෙදිත් වේතනාතියෙදිත් හිතිරිතියෙදිත් භාවනා කරලා තේරුම් ගත්තොත් අන්න උන්දගේ හිතේ විතරයි ලෝක සාමයේ තියෙන කියලා හිතා ගන්න. ඔය ඔය ජාත්‍යන්තර සමිති සමාගම් මොකකටවත් නැහැ. ඒ මිනිස්යාගේ ඒ චිත්තක්ෂණේ ලෝක සාමයේ සැලසෙනවා. සියලු සත්තු සැනසෙනවා. ඒක පුංචි වැඩක් නෙවෙයි. අපි හිතන සියලු මෛත්‍රියට බලවත් මෛත්‍රියක් මම මේ කතා කරන්නේ. සියලු කරුණාටගේ ලෝකය. ඒ නිසා අපිට දවසේ බලන්න මේ ලෝකෙ මෙච්චර රත් වෙනවා, මෙච්චර යුද්ධ තියෙනවා, මෙච්චර ආයුධ හදනවා, මෙච්චර තෝතෝ වරබල කියලා රණ්ඩු කරනවා. අන්න එහෙව් ලෝකේ ඔය පොඩි කැස්සට ආනපරිණ නැතර කරන්න එපා. තව චිත්තක්ෂණයක් ඉන්න බලන්න. පොඩි වැස්සට ඕක නැතර කරන්න එපා. පොඩි හිතවිල්ලට ඕක නැතර කරන්න එපා. පොඩි සබ්ජෙක්ට් එක නතර කරන්න නැතුව මේක කරන්න පුළුවන් නම් ඒක නා දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා මිස මේ කැස්සට වැස්සට චර්චුරු ගන්න මිනිස්සුන්ට අනුකම්පානම් කරන්න ඕනේ. ඒකට මේ මේ භාවනා මධ්‍යස්ථාන හදන්නටන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න වෙන්න දුක්ඛ සමුදය අවබෝධ වෙන්න වෙන්න ඒ බාධකෙහි යර කරදර මැදත් tie අතින් ගින්දර ගෙනියන්න වගේ මේ ආනාපාන ගෙනිය ගන්න පුළුවන් ගතියක් තියෙනවා නම් උන්දට මායයක් බයයි කියන්නේ. මායя මෝහණයටපත් වෙනවායි කියනවා. මොන මොන දහංගට දැම්මත් ඌ අහුවෙන්නේ නැහැ. ශබ්ද කෙරුවත් ඌ අරින්නේ නැහැ. නිසිපතා භාවනා කරනවා. වේදනාවත් අරින්නේ නැහැ. පුළුවන් තරම් භාවනා කරනවා. හිතවිලියාවත් අරින්නේ නැහැ. පුළුවන් තරම් භාවනා කරනවා. ඌගේ ගමනක හැදෙන්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. මායя කියන ඇවිල්ලා බුදුදහමසර කියනවා මුචතරම තරහ ගිය වෙලාව. ශ්‍රමණේ ඔබ දැනගනි ඔබේ ඇහත් මගේ ඔබට පේන රූපත් මගේ ඇහැට එන විඥානයත් මගේ නං ඔබ කනත් මගේ නං කණ්ඩ ඇහෙන ශබ්දත් මගේ නං කණ්ඩ එන විඥානයත් මගේ නං මහාන ඔබ කොහෙන් ගිහිල්ලා මගේ බේරෙන්නද කියලා මේ බුදුහාමුදුරන තරවටු කරන්නේ ඔය ඇහත් මගේ ඔය රූපත් මගේ ඔය රූප විඥානයත් මගේ චක්කු විඥානය. ඔය සද්දත් මගේ, කනත් මගේ, සෝත විඥානයත් මගේ, නහයත් මගේ, ගඳත් මගේ, ගහන විඥානයත් මගේ, උඹේ දිවත් මගේ, රසත් මගේ, සෝත ජීව විඥානයත් මගේ, කයත් මගේ, පහසත් මගේ, කාය විඥානයත් මගේ, හිතත් මගේ, ධර්මත් මගේ, මනෝ විඥානයත් මගේ නම් කොහෙන් ගිලද ගැලවෙන්නේ කියලා. බුදුහාමුදුර කියනවා මාරා යම් කිසි කෙනෙක් කියනවා නම් ඇහැ මගේ කියාගෙන උඹේ නෙවෙයි මගේ කියනවා නම් යම් කිසි කෙනෙක් කියනවා මට පේන රූප මායාවක නෙවෙයි මගේ කියනවා නම් යම් කිසි කෙනෙක් කියනවා නම් චක්කු විඥානේ මයි ඌට ගිහිල්ලා ඔය බණ කියාපන් මම කද්දාකත් එහෙම කියලා නැහැ ඔබ දැනගන්නේ මම යන පාරේ හුලඟක්වත් ඔබට අල්ලන්න බෑ එහෙම එහෙම බුදුහාමුදුරෝ ඒ මායාවේ ඒ සියලු දක්ෂකම් තර්කෙම කඩලා දාලා අපිට බණ කියන්නේ අපි මේ දකින්න රූප මමයි, ඇහෙන ශබ්ද මායාගේ මගේ කියාගත්තොත් මේක මායя තමයි යෝ කරන්නේ. ඉතින් යෝ කරගත්තා වෑ මට තියෙන්නේ ඒක අස්සෙත් ආනපන කරන එකනේ. මේ එන වේදනත් මායාගේ තමයි. ඉතින් මට තියෙන ඒක ආනපන කරන එකනේ. මේ හිතවිලිත් මගේ අමායාගේ තමයි. හරි උඹ ගනි. මට තියෙන්නේ අස්සෙන් මේ ගිනියන එකනේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද ගෑස් පහන් දිහා හරියේ කරළු මුට්ටියක් මිටියක් කර දියන අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කාගෙන යන මිනිස්සු දැකලා තියෙනවද? කොච්චර තැනක හිටියත් තුන්ගෙන්ගේ ගානොත් හත් දවසක් නාන්න වෙනවා. ඉතින් ඔය ආයත ධ්‍යාන අයින් අයින් අයින් කියන කිසි කෙනෙක් ළඟට එන්නේ නැහැ. ඒ වගේ ආහපානෙ ගන්න කරවලු මිටිය වගේ ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ගියාම ඒකට ගිහලා තමයි නතරන කවුරුත් එන්නේ නැහැ. ඔය සද්ද කිසි කෙනෙක් එන්නේ නැහැ. ඔය වේදනාව කිසි කෙනෙක් එන්නේ නැහැ. හැබැයි මෙනේ කිරීම දැනගන්න. එතකොට ආනාපානෙ කියන්නේ අපිට මේ නිවන නෙවෙයි මේක රකින්න පුළුවන්. ඒකට අපේ ලොකු සංශ පාවිච්චි කරපු වචනය ආනාපානට අනදර කරන්න එපා. සද්දයක් ආව පමණින් ඔක බහා තබන්න එපා. හිතවිල්ලක් ආව පමණින් ඔක බහා තබන්න එපා. වේදනාවක් අපමණින් බහා තබන්න එපා. ඒ හිතවිලි සද්ද වේදනා මැදත් පුළුවන් තරම් මේ දීපු විශ්ම අනුව ආනාපාන දිගේ ඉදිරියට යනවනම් ඒ පුද්ගලයා මේ රූපයකට බැඳිලා ඒකට විරුද්ධ වෙන කටියත් එක්ක වෛර කරගෙන මේ ද්වේෂය අයින් කරපු දවසේ ඒ මනුස්සයාගේ ගමන මායාවට ගිය පාර වෙන්නෙත් නැහැ. මාර්යා මෝහණයටපත් වෙනවා. ඉතින් මම හිතනවා අද මේ විදිහින් බණ නැත කරන්න. අපි හිතත් මේ උණු උණු කෑල්ලෙන් පටන් අරගෙන තව ටිකක් ඉදිරියට යන්. මොකද මේ සාරිපුත්‍ර සහන්සේ මේ කියන ටික හරිම රසවත්. ඒ නිසා භාවනා කරනකොට බලන්න කාමයේ අපි අත්හැරලා ගෙදර දාලා ආවා දැන් එන්නත් එයා පිටිපස්සට ටික නෙලවනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ කයට වෙන වෙනස්කම් දැකලා භාවනාව නතර කරන්න යන්න එපා. ඒ වෙනස්කම් තව තව දකින්න ලැබේවා කියලා භාවනා කරන්න. ආනාපාන ඉදිරියට ගත්තට පස්සේ ඒක මේ gedකින් යන සාක්ෂි දාගන්න හදන්න යන්න එපා. ඒකට ශබ්ද වේදනා හිතිලි බාධා ආවට බහා නොතබ සියුමුණා ගොරෝසුණා මධ්‍යස්ත වුණා නොපෙනී ගියත් ඒකම සත්‍ය පාත්තගෙන යන්න ගියොත් ඒ අතරමැදි ලබන අභ්‍යාසයට අපි කියනවා දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදයේ ඥානං කියලා. ඒ නිසා ඉදිරියට ගිය කෙනාට ඒ ඒ පාඩම හිතට ගත්ත කෙනාට මේ බණ ඇහෙනකොට හරිය ආසාවක් ඇති වෙනවා. නමුත් මේ ශරීර ආසාවට gedara වහලෙ තෙමනට භාවනා කරන්න ආපු අයට හරි කචක්. සමහරුන්ගේ ගෙවල් වල ඉන්න බැරුවට එනවා භාවනා කරන්න. ඒ කියන්නේ මේක මේ දින මොක වට කියන්නේ මේ නිවාඩුනේ චේතන බවටපත් කරගන්න. ඒ ආයත මෙව ඇහෙනකොට නිකන් කනට යවුල් අනින්න වගේ gedara හිටියට මෙතන හිටියනම් මෙච්චරම බැනුම් අහන්න වෙන්නේ නැහැ නේ gedara හිටියනම් රැයට කාලා බුදියන්න තිබුණා කියලා සතුටු වෙන්න ඉඩ තියෙනවා. නමුත් මම හිතනවා අර පළවෙනි පන්තියේ කට්ටිය කීප දෙනෙක් ඉන්නවයි කියලා. ඒ ඇත්තෝ මේ කාමයේ පිළිබඳව හෝ කය පිළිබඳව හෝ විජිනින්දාගත් අරමුණ අන්නවශ්‍ය විදියට ඒවට ප්‍රේම කරන්න ගිහිල්ලා රාග කරන්න ගිහිල්ලා ඡන්ද කරන්න ගිහිල්ලා මේ ඇති වෙන ප්‍රශ්න තමා තුළින්ම වටහා ගැනීමට මේ ධර්මය අද ඉදිරිපත් කරගත්ත ධර්ම කොටාශය පාවිච්චි කරත්වා ඒ සඳහා දක්ෂ විත්වා කියන අදහසින් ධර්මයෙන් අතර කරනවා දේශනා අතර කරනවා බණ අතර කරනවා ශිල් දිනාට දැන සිමුදා වේවා කියලා ප්‍රාර්ථනා